නමෝ තස් භගවතු වරහතු සම්මා නමෝ තස් භගවතු වරහතු මොනවද තියෙන ප්‍රශ්න ගැටලු අහන්න ඕන ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න නැද්ද මම ප්‍රශ්නයක් අහන්න නේද උත්තර දෙන්න පුළුවන්ද අපි තව කරුණු ටිකක් තියෙනවා ඔය මම මතක් කරන උදේ අහපු ප්‍රශ්නයට ගැලපෙන විදිහට ඒක පස්සේ අපි කතා කරනවා දැන් සම්මාදිට්ඨිය ගැන සම්මාදිට්ඨිය කියලා කියන්නේ අරමුණක් දකිනකොට එතෙන්ට නුවණ අරගෙන යන්න ඕනේ කිව්වා පවතින්නේ හතර මහා ධාතුවයි කියලා හිත තියන්න ඕන නුවණ තියන්න ඕනේ. එහෙම තියලා බලන්න ඕනේ මේ පේන්නේ හිතටයි කියලා. එතකොට දැන් පේන් අපිට එහෙම බැලුවහම පේන්නේ හිතටනේ. දැන් පේන්නේ හිතට නම් අපිට මේවා හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන් වෙනවා. ඒ ඉතින් එහෙත් තියනවා නෙමෙයි පේන්නේ හිතටනේ. හිතට නම් පේන්නේ අපිට යන්න පුළුවන් වෙන්න ඕනේ නේද මේ හැප්පෙන්නේ නැතුව. ඔව් මම කියන්නේ ඇහැ උපකාරයෙන් හරි වර්ණ රූප සටහන ලබාගෙන අපි කිව්වා දැන් පේන්නේ හිතටයි කියලානේ අපි කියන්නේ සතර මහා ධාතුව තියෙන්නේ එහෙම තියෙන තැනක පේන්නේ හිතට. දැන් හොඳට බලන්න හිතට නම් පේන්නේ අපිට යන්න පුළුවන් වෙන්න ඕනේ පේන දේ හැප්පෙන්නේ නැතුව. ඇයි මෙහෙටනේ පේන්නේ? දැන් ඕගොල්ලෝ තහවුරු කරුවා උදේ ඇහත් මේ හොල්ලලා ඇත්ත තමයි මේ පේන්නේ හිතට තමයි කියලා. දැන් මම අනිත් පැත්තට කතා කරනවා එහෙනම් පේන්නේ හිතට නම් මේ කිසිම දෙයක හැප්පෙන්නේ නැතුව අපිට යන්න පුළුවන් වෙනවා. පුළුවන් දෙයක් නැහැ. යන්න බෑ කියන්නේ එහෙනම් තියෙනවා. ඒ. පේන දේ හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන්ද කියලා මම අහන්නේ. ගුරුලකවත් යන දන්නවද? එදා අපි කතා කිව්ව මාතලෙදිනේ. කවන්නේ කවන්නේ කිව්වන්නේ. කාටද පුළුවන් පේන දේ හැප්පෙන්නතු යන්න? කවුරු හරි තර්කයක් දැම්මොත් තර්කයක් කරුවොත් ඕගොල්ලන්ගේ හරි පේන දේ හිතට නම් ඒ හිතට නෙපෙන්නේ. එහෙනම් හැප්පෙන්නේ නැතුව මෙහෙ යන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. එතකොට මොකද්ද කියන්නේ? ඈ අරහත්ත්වයට නෙමෙයි. ඉතින් අපිත් කතා කරනවනම් මෙහෙම අපිටත් පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් ඒක බොරුවක්. පේන්නේ හිතට නම් එහෙ තියෙනවා නෙමෙයි නම් එහෙනම් එහෙ ගිහිල්ලා හැප්පෙන්න බෑ. පේන දේ හැප්පෙනව නම් එහෙ තියෙනවා. එතකොට මේ කතා කරන එක බොරුවක් වෙනවා. කවුරු හරි ඇහුවොත් කවුද කියලා දුන්නේ කියලා මටත් එක බලන්න. නේද? උන්නත මන්ත්‍රේ පුළුවන් යන්න නේද? කියන දේ අපේ නම් පුළුවන් නේ. අපි නම් ක්‍රමයක් හොයාගෙන තියෙන්නේ අපිට ඒ උනට පුළුවන් යන්න. පේන දේ හැප්පෙට පුළුවන් දනයි මත යන්නේ. චක්කු විඥානේ උපයෝගී කරගෙන මේ කය උපයෝගී කරගෙන පේන දේ හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන්ද කියලා අහන්නේ. මගෙන් ඇහුවොත් නම් මම කියන්න පුළුවන් කියලා. තේන දේ නම් හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන්. හැබැයි එතන තියෙන සතර මහා ධාතු වෙනම් කය හැප්පේ. අපි කිව්වට තියෙන්නේ සතර මහා ධාතුව පේන්නේ හිතට. දැන් වතුරේ ඡායාවක් වටුනොත් අපිට පේන දේ අහුවෙන්නේ නැතුව වතුරට අත දාන්න බැයිද? පුළුවන්. හැබැයි අත වතුරේ නම් හැපෙනවා. නමුත් පේන දේ හැපෙනවද? ඒ වගේ අපි යන්න ගියොත් සතර මහා ධාතු වෙනම් කය හැපෙයි. නමුත් පේන දේ හැපෙනව නෙමෙයි. පේන දේ හැපෙන්න තු යන්න පුළුවන්. ඒතර කියන්නේ හැබැයි අපි කියලා නෑනේ ශුන්‍යතාවයක් තියෙන හිස් බවක් තියෙන කියලා. අපි කියලා තියෙන සතර මහා ධාතුව තියෙන්නේ කියලා. ඒ තියෙන සතර මහා ධාතු වෙනම් කය හැපේ. කය පොට්ටබ්බේ හැපෙනවා. ඒක කාය විඥාණයෙන් දතිය යුතු මිසක චක්කු විඥාණයෙන් දතිය යුතු ධර්මයක් නෙමෙයි. පේන දේ කිසිම වෙලාවක හැප්පෙන්නේ නෑ. ඔන්න ඔය මට්ටමට නුවණ ආවොත් තමයි පේන දේ කලකිරීම යන්නේ. මෙතනදී ඇහැට පේන මේ වර්ණ රූපය ජීවිතය කරගෙන ඒ තුල පැවැත්ම ගොඩනගාගෙන ඒ තුල පිහිටලා ඉඳගෙන කවදාවත් අපිට තියෙන දේ ධාතුව එතන තියෙන තැනක හිතටයි පේන්නේ කියන දර්ශනය පේන්නේ දකින්න බෑ. මොකද අපේ ජීවිත පැවැත්ම තියෙන්නේ උපාදාය රූපේ මුල් කරගෙන. අපිට ඉස්සෙල්ලාම ඕන වෙනවා අද අපි ඉන්න උපාදාය රූපේ කියලා. මෙහෙන් බලන්න එපා බාහිර හම්බ වෙන රූපයේ මින්ම ඉගෙන ගන්න ඕනේ. රූපය කියලා කියන්නේ තේන වර්ණ රූපය කියලා කියන්නේ කිසිම සැපක් දුකක් විඳින්න බැරි වහා අනිත්‍ය වෙන දකීම විතරක්ම කරන්න පුළුවන් පේනවා විතරමයි වෙන්න කිසිම අර්ථයක් ඒකෙන් වෙන්නේ කරන්න බෑ කියන තැනකට ආවොත් තමයි මේ රූපේ තියෙන හරය අතහැරෙන්නේ අපිට කිසිම කලක සැප දුක් විඳින්න බැරි ධර්මයක් හැටියට පේන්න ඕනේ පේන රූපේ. පේන රූපෙන් සැප දුක් විඳලා තින්නේ කවුද? පේන දෙයින් සැප දුක් විඳින්න පුළුවන් කියලා නේ අපි හිතන්නේ නේද? පේන දෙයින් සැප දුක් විඳපුවයි අත උස්සන්න බලන්න කියන්න බලන්න. නැත්තම් නැහැ කියන්නේ. තියනවනම් තියනවා කියන්නේ. හැබැයි මං අහනවා අනිත් පැත්තට ඇයි නැත්තේ කියලා. පේන රූපයෙන් සැප දුක් විඳලා තියනවද? ඈ? ආ පේන රූපයෙන් සැප දුක් විඳලා නැහැ කියන්නේ එහෙනම් ගෙදර ටීවී මොකටද? ටීවී එහෙම ගේන්නේ. ඈ? එහෙනම් මොකද ටීවී එකෙන් පේන රූප නෙමෙයිද? එන වීඩියෝ ටීවී ඩෙක් කියලා ඕවා ගොඩ ගහගන්න ඒකෙන් සැප දුක් විඳින්න බැයි නම් පේන දේ. සැප දුක් කියන දෙක විඳින්නේ අපි කයෙන්. කාය සම්පස්සේ. කටුවක් හරි මොකක් හරි ඇවුණොත් දුකක් එනවද නැද්ද කයට? මොදු සිනුදු යමක් ස්පර්ශ වුණොත් සැපක් දැනෙනවද නැද්ද? දැනෙනවා. සැප දුක් කියන දෙක දැනෙන්නේ කයට විතරයි. ඇහෙන් බලලා ඕනනම් සෝමනස්ස දෝමනස්සයක් විඳලා ඇති හිතේ. නමුත් සැප දුක් විඳලා නැහැ. අපි. කයට ගැටෙන දේ දැනගන්නේ කාය විඥාණයෙන් මිසක චක්කු විඥාණයෙන් නෙමෙයි. අපිට යම් දවසක තේරුණොත් දිත්තේ දිත්තමත්තා කියනකොට ඒ කියන්නේ අර වතුරට වැටෙන ඡායාව දිහා අපිට බැලුවොත් පේන්නේ නැද්ද? පේනවා. ඒ රූපය උදව් කරගෙන අපිට සැප දුක් විඳින්න පුළුවන්ද? කවදාවත් ඒ රූපය අල්ලන්න පුළුවන්ද? බෑ. මොනම විදිහටවත් සැපක් දුකක් විඳින්න පුළුවන්ද අපිට? අන්න ඒ වගේ වතුරේ තියෙන ඡායාව ඒ ඒ රූපයේ වතුරේ වැටිලා තියෙනවා වගේ මේ සටහන මහ භූතයන්ගේ වැටලා තියෙනවා. මහ භූතයන් තියෙන තැනක අපිට පෙවුනට කිසිම වෙලාවක සැප දුක් විඳින්න බෑ. ඇල්ලුවොත් මහ භූත ස්පර්ශ වීම නිසා දුක හෝ සැප ලැබේ. ඒ මේ පේන දෙයක් නෙමෙයි. එතකොට හරියට වතුරක වැටුනහම ඒකේ තියෙන ඡායාව පෙනෙන මට්ටමයි මේ ඇහැට පෙනෙන මට්ටමයි දෙකම එකයි. කිසිම වැඩක් ගන්න බැරි සැපක් දුකක් විඳින්න බැරි පෙනීම මාත්‍රයක් විතරයි කියන තැනට නුවණ එන්න ඕනේ. එහෙම වුණාමයි අන්න ඒ தത്വෙට ආවහමයි පෙනෙන රූපෙන් එක තියෙන ගනුදෙනු අපේ අඩු වෙන්නේ. එදාටයි අපිට දකින මට්ටමට එන්නේ පවතින ධාතුව, පවතින වතුර දෙටයි මෙහෙම පේන්නේ. පෙවුනට තියනව නෙමෙයි කියන කාරණාව එන්නේ එදාටයි. දැන් මෙතෙන්දී අපි අර උදේ ප්‍රශ්නයම ටිකක් ගනිමු. මේ මම ඔය කියන කාරණාව තේරෙන්නේ නැහැ කියන්නේ ඒකයි. ප්‍රශ්නේ. දැන් අපි රූප පේන්නේ චක්කු විඥාණයෙන් නෙමෙයිද චක්කු විඥාණය නැතුව රූප පේනවද කියන මේ ප්‍රශ්න ටික අපිට ඇති වෙන්නේ එක කාරණාවක් නිසා මම ඕකට හොඳ සූත්‍රයක් තිබුණා අරගෙන එන්න කියලා පුස්තකාලෙට යතුරු ගෙන්නාව යතුරුනේ. අපි මේ සූත්‍රයේම ටිකක් සාකච්ඡා කරමු. මජ්ක්‍ධිම නිකායේ මූල 50කේ තියෙනවා. ඕනනම් ගිහිල්ලා බලන්න. මදුපිණ්ඩික කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ මදුපිණ්ඩික සූත්‍රයේ හොඳ දහම් ටිකක් විවරණය කරනවා. ඒකේ පෙන්නනවා චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං පపంచේති යම් පపంచේති තතෝ නිදානං පුරිසෝ පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු කියලා. ඇහැ නිසා රූපය නිසා චක්කු විඥානය උපදිනවා. තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි. ස්පර්ශ වෙච්ච අරමුණ හඳුනනවා. හඳුනන දෙයට හිතනවා. යන් සංජානාති තම් විතක්කේ. යමක් හඳුනාගෙන නම් ඒ කල්පනා කරනවා. යම් විතක්කේති තම් ප්‍රපංචේති යමක් කල්පනා කරායි නම් ඒකමයි ප්‍රපංචය ප්‍රපංච කියන්නේ තණ්හා මාන දිටි කියන කෙලෙස් ඊට පස්සේ තතෝ නිදානං ඒ ප්‍රපංච ධර්මියෝ හදාගත්තාම එය මුල් කාරණාව කරගෙන අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම්ම ඇසින් බලා දත යුතු රූපයන් කෙරෙහි පුරුෂයා යට කරනවා රවට්ටනවා කියලා පෙන්වනවා එතකොට ඇහැ තිබුණොත් රූපය තිබුණොත් ඒ දෙන්න ගැටුණොත් චක්කු විඥානේ ඉදීම යන මේ ධර්මතාවය නවත්තන්න බෑ කියනවා. ඇහැ තිබුණොත් රූපය තිබුණොත් චක්කු විඥානේ උපදිනවා. ඒ තුන්දෙනා පහළ වුණොත් ස්පර්ශය යන පැනවීම නවත්තන්න බෑ කියනවා. ස්පර්ශ වුණොත් ස්පර්ශ වෙච්ච අරමුණ විඳිනවා කියන කාරණාව නවත්තන්න වෙන් කරන්න බෑ. වින්දොත් වින්ද අරමුණ හඳුනනවා කියන කාරණාව නවත්තන්න බෑ වෙන් කරන්න බෑ කියලා. හඳුනුවොත් හඳුනපු දෙයට හිතනවා කියන එක කල්පනා කරනවා කියන එක නවත්තන්න බෑ වෙනවමයි කියන. ධර්මතාවයකින් පනවන මේක මොනොත් මේක වෙනවමයි. කල්පනා කළොත් ඒක ප්‍රපංච වෙනවමයි කෙලස් වෙනවමයි කියලා පෙන්වන එක නවත්තන්න බෑ. එහෙම වුණොත් තුන් කාලෙම කෙලෙස් අනුව ජීවත් වෙන්නයි වෙන්නේ. දැන් එහෙම වුණොත් අපිට කවදාවත් කර්ම නැතුව ඉන්න පුළුවන් වේද? දැන් ওই මට්ටම පැනවීමකින් පනවනවා නම් ඇහැ ඇතිකල්ලි රූපය ඇතිකල්ලි චක්කු විඥානය යන පැනවීම වෙයි. චක්කු විඥානය ඇතිකල්ලි තුන් දෙනාගේ එකතුව ස්පර්ශය යන පැනවීම වෙනවා. ස්පර්ශය වුණොත් අරමුණ විඳිනවා, විඳොත් හඳුනනවා, හැඳුනුවොත් කල්පනා කරනවා කල්පනා කළොත් ඒකමයි කෙලෙස් ප්‍රපංච කියලා පෙන්වනවා දැන් අපි ඇහැ තියෙනවා රූපේ තියෙනවා හිත තියෙනවා ලෝක කියලා කියන්නේ පේන දෙයට හිතනවාම ඇහෙන දෙයට හිතනවාම ඒ කියන්නේ ප්‍රපංචමයි කර්මමයි ආයේ ගැලවෙන්න තැනක් නැහැ එහෙනම් දැන් ওই චක්‍රයෙන් අපි මිදෙන්නේ කොහොමද දැන් ඇහැට පේන දෙයට හිතුවොත් ප්‍රපංචමයි කියලා දේශනා කළා නම් ආය හොඳට හිතලා බේරෙන්න පුළුවන් නරකට හිතලා බේරෙන්න පුළුවන් කියලා කතාවක් නෑ ඒකේ. හොඳට හිතුවොත් කුසල නරකට හිතුවොත් අකුසල. කුසල අකුසල දෙකම බවගා. ඇහැට පේන දෙයට අනිත්‍යයි කියලා හිතුවොත් පුඤ්ඤාපි සංකාරය. දුකයි අනාත්මයි කියලා හිතුවොත් පුඤ්ඤාපි සංකාරය. නිට්ටයයි සැපයි ආත්මයි කිව්වොත් අපුඤ්ඤාපි සංකාරය. ඇහැට පේන දෙයට කොහොම හරි හොඳට හිතුවත් නරකට හිතුවත් දෙකම කුසල කුසල කර්ම නම් කොහොමද දැන් අපි ඇහැ පරිහරණය කරන්නේ බේරෙන විදියට? ඒකයි දින ප්‍රශ්නේ. ඔන්න ඔය ගැනයි මම මේ කතා කරන්නේ. මම ඉලි. ඔව් දැන් පේන දෙයට අපි නැමිලා ඒ කියන්නේ ඇහැ තිබුණොත් රූපය තිබුණොත් චක්කු විඥානේ තිබුණොත් ස්පර්ශය වුණොත් වින්දොත් හැඳුනොත් හඳුනන දේ උදේවැයි විදිහට කල්පනා කළා ඒකත් ප්‍රපංච ඒ කියන්නේ අපිට මේ පේන දේට උදේවැයි කල්පනා කළොත් ප්‍රපංචයි ප්‍රපංචය කියනකොට දකින්න එපා එතන ලොකු අකුසල හැටි ඒකයි තණ්හා මාන දිට්ඨි කියලා තුනක් පෙන්වන්නේ මාන අනුශය හෝ අනුශය වෙනවා රාගාංශය හෝ අනුශය වෙනවා. ditthාංශය හෝ අනුශය වෙනවා. ඒකයි මේ ආයතන ටික පරිහරණය කළ ලෝකයට කවදාවත් මිදෙන්න බෑ. ආයතන ටික පුරාණ කර්මයෙන් හටගත්තා. ඒ ආයතන ටික තුල ජීවත් වීමම ආපහු ආයතන හැදෙන්න හේතුව හැදිලා. ලෝකයේ අසරණයි කියන්නේ පැනලා යන්න කිසිම තැනක් නැහැ. හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අණ්ඩකෝෂයක් ඇතුළේ, බිත්තරයක් ඇතුළේ ඉන්න කෙනෙක් වගේ. ඒකේ හාත්පස කටුව ඇතුළෙම මිසක යන්න දැනක් ඉතින් ස්පර්ශ ආයතන 6 ඇතුළෙන් තුර වෙන අත්දැකීමක් අපිට ඇත්තෙත් නෑ. ස්පර්ශ ආයතන 6ම අවිද්‍යාවෙන් වට වෙලා නම් තියෙන්නේ. ඊට පස්සේ මහා කත්යන මහරහතන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රශංසා කරනවා ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීන් මේ දහම් පරයය හරියට බඩගින්න ඉන්න කෙනෙකුට මිහිරි වූ අග්ගලාවක් ලැබිලා ඒ අග්ගලාවේ කොතනින් කොතනින් කෑවත් මිහිරි රහක්ම දැනෙනවා වගේ ස්වාමීන් මේ දහම්පරියාය මේකට නම මොකක්ද කියලා අහනකොට එන ඔකට මදු පිණ්ඩක කියලාම දාගන්නකෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එච්චරට සසර ගෙවා ගන්න ඕන කෙනාට වටිනා දහම් කරුණු ටික මේකේ තියෙනවා. ඔය දැන් පෙන්වන්නේ ලෝකේ පැවැත්ම. ලෝකේ තුල ඒ කියන්නේ අපේ සිද්ධිය ඔය පෙන්වන්නේ. ඇහැ තියෙනවා රූපේ තියෙනවා චක්කු විඥානය උපදිනවා තුන් දෙනාගේ එකතු වෙච්ච චක්කු සම්පස්සේ ඒ අරමුණ විඳිනවා අරමුණ හඳුනා ගන්නවා හඳුනා ගන්න අරමුණට හිතනවා හිතන එක ප්‍රපංච වෙනවා නැතුව අපි කවුරුවත් කෙලෙස් ඇති කරගත්තද ඔන්න මම අවිද්‍යාව ඇති කරගන්නයි හදන්නේ තණ්හාව ඇති කරගන්න හදන්නේ ආශ්‍රව කර්ම කෙලෙස් තණ්හා මාන දික්ටි කියලා ඇති කරගන්න කියලා හිතුවේ කවුද ඒව ඇති උනේ ওই විදිහට හිත හිතුවේ එක විතරයි නෙමෙයි ඔයගොල්ලෝ කළේ බලන්න මොනතරම් ඇත්තද කියලා අවුරුදු 1000 ගණකට ඉස්සෙල්ලා කිව්වොත් ඇහැ තියෙනවා රූපේ තියෙනවා ඊට අනුව හිත උපදිනවා ස්පර්ශය ඒ අරමුණ විඳිනවා හඳුන ගන්නවා හඳුනන දෙයට හිතනවා හිතන එකම ප්‍රපංච වෙනවා ඔන්න දැන් ඉබේමයි කෙලෙස් ඇති වෙනවා එතකොට ආපහු කෙලෙස් කියන්නේ ප්‍රපංච කියන්නේ කර්ම ආපහු ප්‍රතිසන්දියට යන්න තියෙන හේතු ටික අද්ද ප්‍රපංච වලට ආයත් උපදිනවා ආයත ආයතන ටික හැදෙනවා ආයෙත් මේ ආයතන ටික පරිහරණය කරන ප්‍රපංච. මේකට තමයි පටිච්ච සම්පද චක්‍රය මේ සත්‍ය බොහෝ කලක් සතර යනවා කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඊට පස්සේ මහාකත්යන මහරහතන් වහන්සේ ඒක අනිපතර දේශනා කරනවා. ඇවැත්නි ඇස නැත්තම් රූපය නැත්තම් චක්කු විඥානය යන මේ පැනවීම නැහැ. එහෙම වුණොත් ස්පර්ශය යන මේ පැනවීම නැහැ. ස්පර්ශය නැත්තම් වේදනාව යන මේ පැනවීම නැහැ. වේදනාව නැත්තම් සංඥාවයි යන මේ පැනවීම නැහැ. සංඥාව නැත්තම් විතර්කණයයි යන මේ පැනවීම නැහැ. විතර්කණය නැත්තම් මහන්නේ මේමයි මේ ප්‍රපංචයාගේ නැතිවීම කියලා පෙන්වනවා. එතකොට ඇහැ රූප චක්කු විඥාන තියාගෙන ප්‍රපංච විතරන නැති කරන්න ක්‍රමයක් නැහැ. අර උදේ කතා කිරුවා වගේ gediye තියෙනවා නමුත් ඇට නැහැ කියලා එකක් බෑ. එතකොට ඇහැ රූප චක්කු විඥාන කියන මේ ටික අතහැරෙන විදිහටම නුවණින් පරිහරණය කරන්න වෙනවා. ඒකත් මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. ওই ප්‍රශ්නේ අපිට තියෙන්නේ මේ ලෝකේ යථා ස්වභාවය අපි හරියට දන්නේ නැතිකම හින්දා. ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්නේ බාහිර තියෙන ලෝකයක් පරිහරණය කරනවා කියලා ඒකයි මේ ප්‍රශ්නේ. මෙහෙම ගන්නේ දැන් අපිට ඉස්සෙල්ලාම ලෝකෝත්තර විදිහට අපි කවුරු ජීවත් වුන්නේ භවගාමී කර්ම කළා ඒකට විපාක හැටියට ඒ කර්මයට තමයි මේ කර්මජ රූප හැදුනේ. ඒ රූපයට ගැටෙන්නේ උපාදාය මට්ටමේ රූප. ඒ කියන්නේ අපිට මුලින් අදහම්බ වෙන්නේ ඇහැ රූප චක්කු විඥාන ඔය කියන මට්ටම. තේරෙනව නේද? මෙහෙම හම්බ වෙන මට්ටමේදී ඇහැ රූප චක්කු විඥානය කියලා අපිට හිතට යම් වස්තුවක් වෙනකොට ඇහැ තියෙනවා රූපය තියෙනවා චක්කු විඥානය තියෙනවා චක්කු සම්පස්සේ ඔය ටිකට අපි හිතනවා මේ පවතින දේ තියෙනව නෙමෙයි තියෙන දේ තියෙන දේ පේන්නේ පේන දේ තියෙනව නෙමෙයි කියලා මේක අතහැරෙන විදිහට හිතනවා. තාම හැබැයි ලෝකෝත්තර මාර්ගය නෙමෙයි මොකද මේ ආයතන ඇතුලේ හිතන නිසා මේවට කියන පූර්ව භාග ප්‍රතිපදාව කියලා. මේකෙදි පුඤ්ඤාවි සංකාරතා. මෙහෙම බලනකොට බලනකොට මාර්ගය උපදිනවා කියලා කියන්නේ යම් දවසකදී කිසිම සැකයක් නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව කෙලින්ම යාට හිත තියන්න පුළුවන් ඇහැ රූප චක්කු විඥානය හම්බ වෙන්නේ නැතුව බාහිර ධාතුව නිසා අපිට තමා තුළ චිත්තචෛසික ධර්ම උපදින විදිහට නුවණ එනවා. අන්න ඒ මට්ටම එනකොට එයාට සම්පූර්ණ ලෝකයේ බාහිරින් මෙච්චර කල් දැකපු ලෝකයේ මෙහෙන් තමයි හම්බුනේ. ඒ කියන්නේ අද අපිට වෙන්නේ ඉස්සෙල්ලාම වෙන්නේ මෙහෙ තියනවා කියලා පෙනිලා රැවටිලා ඒක හදන්න වෙනවා. රැවටුණාට පස්සේ නෑ එහෙ තියෙනවා නෙමෙයි වෙන්නේ මෙහෙමයි කියලා. තාම පිටිසිදු නෑ. මොකද ඉස්සෙල්ලාම අපි මෙහෙම කියමු දැන් තිරසංගත සතා වගේ මිරිඟුව දකිනකොට ජලයේ ජලයේ ජලයේ ජලය කියලාමයි බාහිර තියනවා වගේමයි ඇසුරු කරලා තියෙන්නේ. දැන් හම්බ වෙනකොට අපි ටිකක් හිතන්න ගන්නවා නෑ එතන තියෙන මිරිඟුව ඒ නිසා මෙහි ජලය වගේ පේන්නේ හිතටනේ කියලා. ඒ වුණාට ආශ්‍රව කියන්නේ නෑ එහෙ වතුර තියෙනවමයි කියලා පෙන්නන. ආයෙත් බලනවා ආයෙත් වතුර තියෙනවා කියන තැනින්ම යරමුණු කරන්නේ අපි උරුවට. ආයෙත් නෑ නෑ ඊතර තියෙන මිරිඟු ඒ නිසා මෙහෙටනේ පේන්නේ. ආයෙත් හිතනවා. ආයෙත් හුරුව බලවත් ඒ කියන්නේ කල්ප ගණන් බාහිර වතුර තියෙනවමයි කියලා දැන් හිතලා තියෙනවා. ආයෙත් බලනවා. ඔහොම ඔහොම බලනකොට යම් දවසක් තුන සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්තට මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේන්නේ අපිට නේද කියලා පෙනෙන මට්ටමක් එනවා. පෙනෙන දවසක් එනවා. ඒක එතකොට එයාට සැකසංකා හැම නැහැ කියන්නේ මේ ධර්මයේදී අන්න ඒ මට්ටම එනකොට මේ ලෝකයා කියන විදිහේ වතුර වලක් තියනවද නැද්ද කියලා එහෙම සැක නැහැ. ලෝකයට වෙලා තියෙන දේත් පවතින දේත් ඇත්ත හොඳට පේනවා. ඒ වගේ ඒ මිරිගුවේ වතුර වල ඇත්ත වෙලා තියෙනවා වගේ දැන් කල්ප ගණනක් තිස්සේ මේ පේන දේ මෙහෙ තියෙන්නේ තියෙන්නේ තියෙන්නේ කියලා අපිට හුරු බලන්නෙත් උහුම දැන් අපි මෙහෙම බලනකොට පේනකොට ආයෙත් ටිකක් හිතනවා නෑ එහෙ නෙමෙයි තියෙන්නේ මෙහෙ මෙහෙටයි පේන්නේ තමා තුලටයි පවතින ධාතුවනේ ඒ වුණාට ආයෙත් හිත කියන්නෙම නෑ එහෙ තියෙනවමනේ කියලා ආශ්‍රය කියන්නේ ඒක ආයෙත් බලනවා ආයෙත් පෙන්නනෝ නෑ එහෙ තියෙන්නේ කියලාමයි අර බාහිර තියෙන දෙයක් ඇරෙන්නමයි අපි අරමුණු කරන්නේ. ඔන්න ඔය මට්ටමට කියනවා පූර්ව භාග ප්‍රතිපදාව. ඒකයි මං කිව්වේ තාම මේ ආයතන ටික රැවටලා ඒක ඇතුළට හිතුවොත් දහමක් උන ඒ ටික උනත් පිළිසිදුම නැහැ. පූර්ව භාග ප්‍රතිපදාව සහ මාර්ගය හැටියට දෙකක් පෙන්වන්නේ විදර්ශනා ඥාන සහ මාර්ග ඥාන කියලා. ඒ විදිහට විදර්ශනා කරනවා. මෙහෙම විදර්ශනා කරනකොට යම් දවසක් තියෙනවා කිසිම සැකයක් නැතුව ඇත්තටම සතර මහා ධාතුව තියෙන තැනක අපිටයි පේන්නේ කියන නුවණේ. එතකොට මේ එයා ඒ මට්ටමේ විපාකයක් විඳින්නේ. මෙතනදී මෙහෙම කාරණාවක් දකින්න අනිවාර්යයෙන්ම හැමෝම හැම කෙනෙක්ම විඳින මට්ටම හැම කෙනෙක්ම විඳින්න ඕනේ කියලා ධර්මතාවයක් නැහැ. මං කිව්වේ අපි අපි සැප දුක් විඳින්න අපිට තියෙන භූමිය තමයි අපේ ආයතන ටික. අපි සැප දුක් විඳින්නේ මේ මෙහි තියෙන දෙයකින් නෙමෙයි. අපි හිතාගෙන ඉන්නේ බාහිර තියෙන ලෝකෙකින් සැප දුක් විඳින්නේ කියලා. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම බාහිර තියෙන ලෝකෙකින් සැප දුක් විඳිනවා නම් හැමෝටම එක විදිහටම ස්කන්ධය පහළ වෙන්න ඕනේ. අපි සැප දුක් විඳින්නේ අපේ ආයතන ටිකෙන් දෙන විස්තර හරහා. භාවනා කරනවා කියලා කියන්නේ කර්මය වෙනස් කරනවා. කර්ම වෙනස් වෙනකොට කර්මජ රූප වෙනස් වෙනවා. කර්මජ රූප වෙනස් වෙනකොට විපාකේ වෙනස් අපිට. එතකොට අපි මෙහෙම කියමු අද අපිට මේ ඇහැ තියෙනවා ඇහෙන් බලන රූප තියෙනවා ඒ නිසා ඒ මට්ටම හම්බ වෙන චක්කු විඤ්ඤාණය චක්කු සම්පස්ස කියලා දැන් මේ අද ඉන්න මට්ටමට මේ මට්ටමට කියනවා කාම අවචර කියලා කාම භූමිය කියලා මේ හැමෝගෙම කර්මය සමාන නිසා ඔක්කොට මේ එක විදිහට පෙන්නලා තියෙනවා එහෙම නැතුව එකම වස්තුවක් තිබිලා ඔක්කොටම එකම දේ පෙනෙනවා නෙමෙයි කෙනා කෙනාගේ භූමියේ ඉඳලා අපි කෙනා කෙනාගේ කර්මයට අනුව කෙනා කෙනා විපාක තනි තනියෙන් මේ විඳින. තනි තනියෙන් ඉන්නේ. එතකොට මේ මට්ටමට කියනවා කාම අවචර කියලා. යම් කලක මෙහෙම පෙනෙද්දී අපි සම්මා දිට්ඨියට අනුව මේ පෙනෙන අරමුණේදී ඇහැ හම්බ වෙන්නේ රූපය හම්බ වෙන්නේ චක්කු විඥානේ හම්බ වෙන්නේ නැති විදිහට හිතන්න හුරු කළොත් කාලයක් යනකොට ඒ විදිහට පේන්න ගන්නවා අපිට අපි ඒ හිතපු විදිහට අපිට පේන්න ගන්නවා එදාට අපි සැප දුක් විඳින්නේ ඒ මට්ටමේ මිසක මේ ලෝකයා කියන මට්ටමේ නෙමෙයි එතකොට එතෙන්ටත් අයිතියක් නැහැ ඇයි එහෙනම් වර්ණ රූපේ කියලා එකක් නැද්ද? ඇහැ නැද්ද? රූපේ නැද්ද? ඇහැ රූපේ චක්කු විඥානේ වර්ණ රූපේ තියෙනවනේ කියලා එතෙන්ද කියන්න අයිතියක් නැහැ. තේරෙන්නද කියන්නේ? ඔකට මම අර මෙහෙම කාරණාවක් කියන්නේ සමහර පෙරේතයෝ ඉන්නවා අකුසල කර්ම කළාම ඒ අකුසල කර්මයන්ගේ බලවත්කමට මේ ආයතන ටික වේගෙන් විනාශ වෙනවා. එතකොට වතුර දිහා බැලුවහම මේ ඇහින් එයාට පේන්නේ ලේතරෝ වගේ. බැරි වෙලා නාසය කිට්ටු කරලා බැලුවොත් පිලී ගඳමයි එන්නේ ලේතරෝ ගඳමයි එන්නේ. මේ ආයතන ටික හරහා Tamanට දෙන අත්දැකීමෙන්නේ Taman දැනගන්නේ. දිවගාල එහෙම බැලුවොත් ලේතරෝ රහමයි එන්නේ. ඇල්ලුවොත් ලේතරෝ ඇල්ලුවා වගේ තේරෙන්නේ. ඒ කර්මය කළා නැති සමහර රහතන් වහන්සේ කතා පොත්වල ඕනතරම් තියෙන රහතන් වහන්සේ අනිත් අයට වතුර ගලාගෙන එනවා දැන් පේනවා මහා ගඟ. දැන් අර කර්මය නිසා එයාගේ ආයතන ටික වෙනස් වෙලා මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ලෝකේ තියෙන ටික වෙනස් වුණා නම් හැමෝටම ලේසරව පේන්න ඕනේනේ. දැන් ලෝකේ තියෙන දෙයකින් නම් සැප දුක් විඳින්නේ ලෝකේ තියෙන දේ නම් වෙනස් උනේ හැමෝටම ලේසරවම පේන්නේ. කෙනෙකුට වතුර පේනවා කෙනෙකුට වතුර තියෙන තැනක ලේසරව පේනවා. ඇයි මේ හේතුව? එයාගේ ආයතන ටික වෙනස් වෙලා ඒ ආයතන ටික හරහා ඒක හොඳට තේරෙනවා ඒකයි අපි ජීවත් වෙන්නේ අපි තුල. දැන් අපි එයාට ඇහෙන් බැලුවත් ඒ කියන්නේ Tamanට මෙන්න Tamanගේ ආයතන ටික. ඇහෙන් බැලුවත් පේන්නේ ලේසරව වගේ නා. නාසයට කිට්ටු කිරුවම ලේසරව ගඳ නා. ඇල්ලුවාම ලේසරව ගෑවෙනවා වගේ නම් තේරෙන්නේ. අපිට කොච්චර වතුර පෙවුනත් එයාට වතුර ටිකක් පවා ගන්න පුළුවන් නේද අපිට? බොණ්ඩ බොණ්ඩ බොණ්ඩ කිව්වොත් දැන් එයාට අයිතිද අපි කිව්වොත් නෑ වතුරමයි තියෙන්නේ කියන වචනේ අයිතිද එයාට? එයාට අයිති නෑ. ඒක අයිති ඒක ඇත්ත අපේ ලෝකෙට විතර අපිට විතරයි. එයාට ඒක අයිතිද? එයාට අයිති නෑ. හැබැයි ඒ වගේ ඒ මට්ටමේ කර්ම කරපු පෙරේතයෝ 10 දෙනෙක් විතර ඉන්නවනේ. ඒ ඔක්කොටම ඒක ඇත්ත දැන්. අපි වතුර කිව්වොත් එයා අහයි අහවල් වතුර තියෙන්නේ කියන ඇත්තද වතුර තියෙන්නේ? දැන් එයාට කර්මේ සමාන වුණාම එයාටත් වෙන්නේ මොකද ලේසරෝ. මොන පිසුදු ලේසරෝනේ තියෙන්නේ කියයි. ඔක්කොම කතා කරලා එහෙනම් මේ අපිව රවට්ටන්න හදනවා කියනවා වගේ තැනකින් කතා කරයි. ඒකෙන් මම මතක් කළේ මේ බාහිර තියෙන ලෝකෙකින් සැප දුක් විඳිනවා කියලා දකින්න එපා. අපේ ආයතන ටික හරහායි. ඒ වගේ ඔන්න දැන් වතුර තියෙන තැනක කෙනෙකුට ලේසරව වගේ පේනවා කර්මජ රූප ටික වෙනස් වෙලා ආයතන ටික වෙනස් වෙලා හින්දා එයා එයාගේ ආයතන ටිකෙන්මයි සැප දුක් විඳින්නේ. මොන විදිහට වතුර බොවි පම්බිපම් කියලා කිව්වත් තවන්න හැදුවත් බොන්නේ එතකොට අපිට දැන් වතුර පේනවා. වෙනම පැත්තක ඉන්න කෙනාට වතුර පේනවා. අපි හොඳට වතුරත් බොනවා. මෙතනදී දැන් බාහිර ධාතුව එහෙම වෙනස් වෙලා තිබුණා නම් වෙනස් වුණා නම් ඒ කියන්නේ බාහිර භෞතික යමක් වෙනස් වුණා නම්, ලේ සැරව වුණා නම් ආයේ කෙනෙකුට වතුරයි කෙනෙකුට සැරවයි පේන්න බෑ. මේ කාරණාය හොඳට හෙලි වෙන්න ඕනේ ලෝකයේ අපි තුලින් ඔබට ලෝකෙ ගිහිල්ලා නැහැ. ලෝකය කියන එක අපි තුල ඉපදිලා තියෙනවා. එතකොට කෙනෙක් විඳින විපාක මට්ටම අනිත් කෙනාට අනිවාර්යෙන් විඳ යුතුමයි කියලා කාරණාවක් ඒකේ නැහැ. ඒ උපමාවෙන් මම කිව්වේ දැන් මේ පේන අරමුණේ අර ලේසරව පේනෝ වගේ. පේන තිරසංගත සතාට වගේ. කාමවචර මට්ටමේ කෙනාට ඇහැ තියෙනවා රූපය තියෙනවා ඇහත් රූපයක් දෙන්න නිසා උපදින හිතට රූපෙමයි පේන්නේ චක්කු විඥාන. මේ විදිහටයි පේන්නේ කියන මට්ටම තමයි තියෙන්නේ. දැන් අපි ඔහොම පේන තැනක මේ පේන දේ තියෙනවා නෙමේ තියෙන දේ පේනවා නෙමේ කියලා හිතනකොට කර්මය වෙනස් වෙනවා. කර්ම වෙනස් වුණා මේ ආයතන ටිකෙන් අපිට ලැබෙන අපිට ලැබෙනවා ඇහින් බැලුවත් පේන දේ තියෙනවනේ මේ ධාතුව නිසා හිතටයි පේන්නේ හිතින් හිතුවත් හිතන දේ බාහිර තියනවා නෙමෙයි හිතන්නේ හිතින්මයි හිතන දේ තියනවා නෙමෙයි කියලා ඇහින් බැලුවත් හිතින් බැලුවත් එහෙ යමක් තියනවා නෙමෙයි එහෙ ධාතුව නිසා අපිටයි පේන්නේ කියන මට්ටමක් ඉපදුණු දැන් අර කාමවචර කෙනාගේ මින්මෙම මෙයාට කතා කරලා ඇයි මේ ඇහැ තියෙනවනේ රූප තියෙනවනේ චක්කු විඥානේ තියෙනවනේ කියලා අරයට කියන්න බෑ. මොකද එයා දැන් සැප දුක් විඳින්නේ රූපෙකින් නෙමෙයි. එයා ඇහෙන් රූපෙන් චක්කු විඥානේ සැප දුක් විඳින්නේ නැහැ. එයාගේ මානසික මට්ටම සම්පූර්ණ වෙනස් වෙනවා. ඇහැ රූප චක්කු විඥාන කියලා ඒ කියන්නේ කාම ලෝකේ කියලා මෙහි එකක් තිබුණා නම් තියෙන කාම ලෝකෙක අපි ඔක්කොමලා ඉපදිලා ඉන්නවා නම් ওই ප්‍රශ්නේ සාධාරණයි. අපි අද අපිට හිතෙන්නේ එහෙමනේ. මේ ලෝකේ කියලා යමක් තියෙනවා. ඒ ලෝකේ අපි ඉපදිලා ඉන්නවා. කුසල කුසල කර්ම කරගෙන ඒ කාම ලෝකෙන් අපි චුත වෙලා එක්කෝ රූපී බ්‍රහ්ම ලෝකෙට යනවා විතක විතක අරූපී බ්‍රහ්ම ලෝකෙට යනවා විතක සතර පායට යනවා හැබැයි මේ මනුස්ස ලෝකෙ මේ තියෙනවා. වගේ තැනකින් ඉන්නේ අපි. ඕක තමයි කෙලෙස් කියන්නේ. නමුත් ඒකම නිමිති. ඒ කියන්නේ අපි ඉපදුනත් නැතත් මෙහි තියෙන ලෝකයක් අපි දකිනවා. නමුත් අපිට තේරෙන්න ඕනේ ලෝකය කියන එක අපි තුල ඉපදිලා තියෙනවා. අපි තුල ඉපදිච්ච ධර්මතාවයක් හැටියට. බාහිර තියෙන දෙයක් හම්බෙන්න බෑ. ඒ කියන්නේ අපි ගාව තියෙන චිත්තචෛසික ටිකට අමතරව බාහිරෙන් තියෙනවනම් හම්බ වෙන්න තිනේ ධර්මතා පහක් විතරම. මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ. පංච මහ භූතියෝ විතරමමයි බාහිරින් තියෙන්නේ. ඒ පංච මහ භූතියෝ තියෙන තැනක චිත්තචෛසිකයන්ගේ නානත්වයත් එකතු වෙලයි මේ නානත්වයක් හම්බෙන්නේ අපිට. එතකොට අනිවාර්යෙන්ම අපි සැප දුක් විඳින මට්ටම එක සමාන වෙනවා භෞතික වශයෙන් නැත්තම් බාහිර Tamangen පරිබාහිර හැදිච්ච ලෝකෙක අපි ඉපදුනා නම් හැදිච්ච ලෝකෙක ජීවත් වෙනවා නම් හැදිච්ච ලෝකෙක නම් අපි කටයුතු කරන්නේ. එහෙම වුණොත් මේවත් අපි කර්මෙන් කරගත්තු රූප වෙනවා මේ ඔක්කොම. ඇයි සැප දුක් විඳින්න? බාහිර තියෙන දේවල් ඇදිච්ච ඒවත් ඔක්කොම අපි කර්මයෙන් කළ ඒවා වෙනවා. මැරෙනකොට ඒවත් අතුරු දහන් වෙන්න වෙනවා. එක්කෙනෙක් මැරුණකොට ඉවරයි ලෝකේ නේද? එහෙම නැත්තම් අපිට කිසිම දවසක මිදෙන්න කරන්න බෑ ලෝක නිරෝධයක් කරන්න බෑ ලෝකෙන් ඕන විටක ගිහිල්ලා ඉන්න පුළුවන් ආයෙත් එන්න වෙනවා ලෝක නිරෝධය නිවනයි කියන තැනට අපිට කවදාවත්පත් වෙන්න බෑයි අපි ඉපදෙන්න කලින්මයි මේ කාම ලෝකේ හැදිලා තියෙන්නේ එහෙනම් අපි මරුණට පස්සෙත් ලෝකේ තියෙනවා කියන මට්ටමක් හම්බ වෙයි එතකොට එතකොට කවදාවත් අපිට පුළුවන් කමක් නැහැ මධ්‍යම ප්‍රතිපදාවක වාසය කරන්න අහුත්ව සම්භූතං හුත්වන භවිෂති නොවේම හටගන්නවා ඉපද නොවෙනවා කියන තිබුණ මේ අන්ත දෙක අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න බෑ. අහුත්ව සම්භූතං කියන්නේ පෙර නොවි වර්තමානයේකම හට ගන්නවා හුත්ව න භවිෂති. හටගෙන නිරුද්ධ වෙනවා තියනවා නෙමෙයි. එහෙනම් අපිට හම්බ වෙන ලෝකය පෙර නොතිබීම හටගත් එකක් ඉතුරු නැතුව නැති වෙනවා කියන කාරණාවක් ලැබෙන්න ඕනේ. ඒක ලැබෙන්නේ නැහැ තමන්ගෙන් පරිබාහිර ලෝකයක් දැක්කම. ඉතින් මෙතනදී අද අපිට ඇහැ රූප චක්කු විඥානය කියලා හම්බ වෙන මේ මට්ටමේදී ආපහු ඇහැ හම්බ වෙන විදිහට රූපය හම්බ වෙන විදිහට චක්කු විඥානය හම්බ වෙන විදිහට රූපය ඔය ටික ඔක්කොම ඔය ආයතන ටික ඔක්කොම හම්බ වෙන විදිහට කටයුතු කළා වෙනවා රූපය බලනකොට ආ ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මතා ටික නිසායි පෙනෙන්නේ ආපහු පෙනෙන දේ අරමුණු කරනකොට ආයෙත් ඇහැ අරමුණු කරුවා රූපය අරමුණු කරුවා චක්කු විඤ්ඤාණය අරමුණු කරුවා කියන කාරණා ටිකයි තියෙන්නේ ඒ කියන්නේ ආපහු මේ ආයතන ටික හදාගන්න පුළුවන් මට්ටමේ නිමිති තියෙන්නේ කිසිම වෙලාවක කාම භූමියෙන් එළියටවත් යන්න බෑ අපිට ඇහැට පෙනෙනවා නම් ඕකෙදී අර අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේදී පෙන්වන්නේ මේ අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න මොහොතේදී සරියුත් මහ රහතන් වහන්සේ ගිහිලා ධර්ම දේශනාවක් කරනවා. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ අනුශාසනා කරන්නේ අවවාද කරන්නේ කොහොමද? ගැහැවිය ඔබගේ විඥාණයට ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා, ඇහැ නිස්සය වෙන්න දෙන්න එපා. ඇහැ උපාදාන වෙන්න දෙන්න එපා, ඇහැ ඇතුරු වෙන්න දෙන්න එපා. ඔබගේ හිතට චක්කු විඤ්ඤා රූපය ඇසුරු වෙන්න දෙන්න එපා රූපේ උපාදාන වෙන්න දෙන්න එපා ඔබගේ හිතට චක්කු විඥානය උපාදාන වෙන්න දෙන්න එපා ඇසුරු වෙන්න දෙන්න එපා චක්කු සම්පස්සේ චක්කු සම්පස්යෙන් උපන්න වේදනාවන් ඇසුරු වෙන්න දෙන්න එපා හිතට ඒ වගේම කන නාසය දිව ශරීරය කියන මේ අටලොස් ධාතුවම කියන මේ ටික හිතට අහු වෙන්නේ නැති විදිහට හිත තියාගන්න කියලා මේ කිව්වහම අනේ පිටික සිතුමා අඬනවා එතකොට ආනන්ද හඳුර අහනවා ඇයි ගැහැවිය ඔබට මේවා දාලා යන්න දුකයි දාන්නන්නේ කියලා. මේවා තණ්හාවෙන් ඇලෙනවද කියනවා. ස්වාමීනි මම මේ දේවල් වලට තණ්හා නැහැ. ඒ වුණාට මට දුකයි මම බොහෝ කාලයක් භාග්‍යතුන් වහන්සේත් හිතවලුපු ස්වාමීන් වහන්සේලා තතුරු කළා තියෙනවා. ඒත් මේ වගේ දහම් පරයයක් මම අහලා නැහැ ස්වාමීන් කියනවා. කියනවා ගැහැවිය සුදුවත් අඳින ගිහි අයට මෙබඳු දහම් අමාරුයි කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි ඒ බඳු දහම් තේරුම් ගන්න පුළුවන් ශක්තිය තියෙන ගිහි අයත් ඉන්නවා. දහම් අහන්න නැති වුනහම පිරිහෙනවා. එහෙනම් අනුකම්පාවෙන් මින් පස්සේ හරි මේ වගේ දහම් පරියායන් ගිහි අයටත් කියන්න කියනවා. කියලා අනේ පිටිදිටුමා කලුරිය කරනවා වෙලාවට. ඉතින් ඒකේ මම මේ කිව්වේ ඔන්නෝක තමයි ආර්ය ශුන්්‍යතාවය කියලා කියන්නේ. ආර්ය ශුන්්‍යතාවය ගැන මතක් කළා. ඔය ඒ කිව්වේ ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්සේ කන ශබ්ද සෝත විඥාන සෝත සම්පස්සේ මේ ස්පර්ශ ආයතන හයම ඇසුරු නොවන විදිහට ඉන්න කියලා කිව්වේ ඒ කියන්නේ කිසිම දෙයක් අල්ලන්නේ නැති හිස් බවක් එහෙනම් හිතට නගාගෙන ඉන්න කියන එක නෙමෙයි. එහෙමනම් ජීවත් වෙන්න බෑනේ. මේ ලෝකයේ පරිහරණය කරන්නේ. ඒකයි මෙතන තියෙන අමාරුම කාරණාව තේරුම් ගන්න අමාරු කාරණාව. ආයතන ටික පරිහරණය කරද්දී ওই ස්පර්ශ ආයතන 6 ඇසුරු නොවන විදිහට පරිහරණය කරන්න අපිට මෙහෙම පහසුයි. ඇහැ කන දිව නාසය ශරීරය කියන ස්පර්ශ ආයතන 6 අරමුණු ගන්නෙ නෑ. අපි භාවනා කරන්න වගේ ඉඳගෙන S2 වහගෙන හිතෙනුත් කිසිම දෙයක් හිතෙන්නේ නැති දැනකට හිත තියාගෙන ඉන්නවා. ඔන්න ඔහොම දැනගන්නේ අපි ටිකක් ස්පර්ශ නිරෝධය ඇටියට දකින්නේ ටික. එහෙම එකක් නෙමෙයි මේ ස්පර්ශ නිරෝධය කියන්නේ. එහෙම තැනක් නෙමෙයි මේ කිව්වේ. එතනද තියෙනවා මනස ධර්මාරම්මණන් මනෝවිඥානය ටික. මෙතනදී අපිට ඇහැ නිසා රූපය නිසා චක්කු විඥාන නිසා පෙනෙනවා නම් දැනගන්න මට්ටම එනකොට දැනගන්න ඇහැ අහුවෙන්නේ රූපය අහුවෙන්නේ චක්කු විඤ්ඤාණය අහුවෙන්නේ නැති විදිහට දැනගන්න පුළුවන් අපි කියමු මිරිඟුව තියෙනකොට බාහිර රූපය නිසා ඇහැ නිසා හිත නිසා අපිට පෙනෙනවා අපි දැනගන්නේ බාහිර රූපය අහුවෙන්නේ නැති විදිහට ඇහැ අහුවෙන්නේ නැති හිත අහුවෙන්නේ නැති විදිහට අපි දැනගන්නේ ඒ කියන්නේ මෙහෙම කාරණාව දකින්ද ඇහත් යෙදිලා රූපයත් යෙදිලා හිතත් යෙදිලා චක්කු සම්පස්තියත් යෙදිලා ඒ නිසා උපන්න වේදනා සංඥාත් යෙදිලා ඔක්කොම ටික යෙදිලා අපිට පෙන්වන්නේ රූපයක් වෙන මොකෝ ඕගලන් රූප පේනවා ඇරෙන්න වෙන වෙනම ඇහැකුයි වෙන වෙනම රූපෙකුයි චක්කු විඤ්ඤාණික හම්බ වෙනවද නැහැ ඔය ඔක්කොම ටිකේ උත්තරය දකින්න ඔක්කොම ටික එකට යෙදිලා එකට බැඳිලා සම්මිශ්‍ර වෙලා ඒකේ කෘත්‍ය තමයි රූපයක් වෙනවා කියන එක. කෙනෙක් රූපය පේනවා කියන තැනක රූපේ පේන රූපය අල්ලගත්තොත් එයා ඇහත් අල්ලගෙන චක්කු විඥානයත් අල්ලගෙන රූපයත් අල්ලගෙන චක්කු සම්පස්සයත් අල්ලගෙන චක්කු සම්පස්සෙන් උපන්න වේදනා සංඥා ඔක්කොමත් අල්ලගෙන. පේන රූපෙන් එයා මිදුනොත් එයා ඇහෙනුත් මිදිලා රූපෙනුත් මිදිලා චක්කු විඥානෙනුත් මිදිලා චක්කු සම්පස්සෙනුත් මිදිලා ඔක්කොම ටික අහුවෙලා වැය වෙලා අපිට පේන්නේ රූපේ නම් මිදෙනකොට විතරක් ආය වෙන වෙනම බලන්න ඕනේ. ඒ ටික ඔක්කොම එකට යෙදිලා අහුවෙලා හම්බෙන්නේ රූපේ නම් ඒ අහුවෙන එකෙන් මිදෙන මිදෙන මිදෙන්න අහුවෙන එක අතහරින්න. එතකොට ඔක්කොම ටික අතහැරලායි තියෙන්නේ. එහෙම වෙන වෙනම ගලවන්න බෑ. කනත්, ශබ්දයක්, සෝත විඥානයක්, සෝත සම්පස්සයක්, සෝත සම්පස්. උතන තියෙනවා කාරණා 10ක් අර සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වන්නේ තණ්හාව ඇති වෙන්න කාරණා 60ක් පෙන්වනවා නේද? මතකද? ඇහැ මුල් කාරණාව කරගෙන කාරණා 10ක් තියෙනවා. කන මුල් කාරණාව කරගෙන කාරණා 10යි. නාසය, දිව, කය, මනස මුල් කාරණාව කරගෙන කාරණා 10යි. 60යි. කාටද මේ කාරණා 60 කියන්න පුළුවන්? 60ම ඕනේ එක ආයතනයකින් කාරණා 10ක් විතරක් කියන්නකෝ. සතිපට්ඨානේ පාඩන්නේ නැද්ද? දන්නේ නැහැ. කාරණා 10ක් තියෙනවා. හයේ හයේ ගොඩවල් 10ක් තියෙනවා. හයේ හයේ ගොඩවල් 10ක් තියෙනවා. ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි. තවනත් විඥාන 6යි ස්පර්ශ 6යි, වේදනා 6යි, සංඥා 6යි, චේතනා 7යි, මේ මේ චේතනා 6යි, තණ්හා 6යි, විතක්ක 6යි, ਵਿਚාර 6යි. කීයද? 10 කිව්වද? ඒක ගන්නෙත් නැහැ. ආධ්‍යාත්මික ආයතන 6යි. බාහිර ආයතන 6යි. විඥාන 6යි. ස්පර්ශ 6යි. වේදනා 6යි. සංඥා 6යි. චේතනා 6යි. තණ්හා 6යි. විතක්ක 6යි ਵਿਚාර 6යි. කීයද? 10යි. ඔන්න දැන් 10 එක ගොඩක්. ඊට පස්සේ කනහරහ. දැන් ඔය 6 ගොඩවල් 10ක්නේ. ඕක ඊට පස්සේ වෙන වෙනම බෙදන්න ඕනේ. මේ දැන් එකට තියෙන්නේ. රිසර හැබැයි මහාන වෙලා නෙමෙයි ගිහි කාලේ. මම අහලා තියෙනවා අර මම පෙළස කියලා නාට්‍යයක් තියෙන්නේ. ඒකේ කෝරළේ මහත්තයා හදිසියට හොදිව් වෙන්න කියලා හදනවා. මොකද්ද? බටුයි වැටකොළුයි ඕව ඔක්කොම දාලා එකට උයලා පස්සේ ව්‍යංජන වෙන් කරන්න කියනවා. එතකොට හොදි જાති ගොඩාක් කියන විහිළුවට අන්න ඒ වගේ දැන් මේ ඔක්කොම ආයතන ටික එකට තියෙන්නේ. දැන් මේකෙන් වෙන් කරගන්නවා බාහිර ආයතන හයෙන් රූප ආයතනය ගන්නවා. ආධ්‍යාත්මික ආයතන හයෙන් ඇහැ ගන්නවා. විඥාන හයේ චක්කු විඥාන ගන්නවා. ස්පර්ශ හයේ චක්කු සංපස්සේ ගන්නවා. වේදනා හයෙන් චක්කු සංපස්සජා වේදනාව ගන්නවා. සංඥා හයෙන් රූප සංඥාව ගන්නවා. චේතනා හයෙන් රූප සංචේතනා ගන්නවා. විතක්ක හයෙන් රූප විතක්කේ ගන්නවා. නැ තණ්හා හයෙන් රූප තණ්හාව ගන්නවා. විතක්ක හයෙන් රූප විතක්කේ ගන්නවා. විචාර හයෙන් රූප ਵਿਚාර කරනවා. ඔන්න දැන් ඇහැ මුල් කාරණාව කරගෙන කාරණා 10ක් තියෙනවා. තේරෙනවද? දැන් හයේ හයේ ගොඩවල් 10ක් අපි කතා කළානේ. ඊට පස්සේ ඒක ආපහු හයකට බෙදෙනවා. 10 10 වෙනම ගොඩවල් අයින් කරගන්න. ඒ කියන්නේ අපි අරමුණක් දැකලා අරමුණට හිතනවා කියන සිද්ධිය සම්පූර්ණම අපි ඇහැ මුල් කාරණාව කරගෙන මේ ලෝකේ ඕනම කෙනෙක් ජීවත් වුණා නම් ජීවත් වුණේ ඒ කාරණා 10යි. ඇහත් රූපයත් චක්කු විඥානය චක්කු සම්පස්සය චක්කු සම්පස්යෙන් උපන්න වේදනාවත් සංඥා රූප සංඥාවත් රූප සංචේතනාවත් රූප විතක්කයත් රූපේ තණ්හාවත් රූප රූප සංඥාවත් රූප සංචේතනාවත් රූප තණ්හාවත් රූප විතක්කේත් රූප විචාරත් යමක් පෙනෙනවා පෙනෙන දෙයට හිතනවා කියන ටික ඔක්කොම කාරණා 10ම ඔය තියෙනවා ඔය ටික එකට තියෙන්නේ ඔය කාරණා 10ෙම යෙදිලා කවලම් වෙලා සම්මිශ්‍ර වෙලා අපිට හම් වෙන්නේ මොකද රූපයක් පේනවා කියන ටික දැන් රූපයක් පේනවා පේන රූපෙට හිතනවා කියන තැනක් හම්බ වෙනවා මිස කාරණා 10ක් හම්බ වෙන්නේ නැහැ අපිට පේන රූපෙට තණ්හා කරනකොට එයා ඇහැටත් තණ්හාවයි. පේන රූපේ නිර්වාණය වෙන්න ඔක්කොම ටික වැය වෙලානේ. ඉබේමයි ඇහැටත් තණ්හායි, රූපෙටත් තණ්හායි, චක්කු විඥාණයට තණ්හායි, චක්කු සම්පස්සිතට තණ්හායි, චක්කු සම්පස්සිතේ උපන්න වේදනාවට තණ්හායි, රූප සංඥාවටත් තණ්හායි, රූප සංචේතනාවටත් තණ්හායි, රූප තණ්හාවටත් තණ්හායි, රූප විතක්කයටත් තණ්හායි, රූප විචාරයටත් තණ්හායි. කියන කාරණා ටික ඔක්කොම තියෙන එකට. එතකොට යම් කිසි කෙනෙක් පෙනෙන දෙයට ඇලුනොත් පෙනෙන දෙයට බැඳුනොත් එයා මේ ස්කන්ධ ටිකටයි ඇලුනේ ස්කන්ධ ටිකටයි බැඳුනේ මේ ධර්මතා ටිකේ ඇලිලා තියෙනවා. පෙනෙන දෙයින් මිදෙන විදිහට බැලුවොත් එයා මේ කාරණා 10ෙන්ම මිදිලා. අමුතුවෙන් දැන් එකින් එක හොයලා හොයලා හොයලා හොයලා මුදවන්න ඕනේ නැහැ. ඇහෙන සද්දයට හිත බැඳුනොත් කන මුල් කරගෙන ඉන්න කාරණා 10 මෙයා බැඳිලා. ඇහෙන සද්දෙන් හිත මිදෙනවා නම් ඒ කාරණා 10න්ම හිත මිදිලා. අන්තිමට ওই කාරණා 60 තමයි තුන් භූමියේම මුළු ලෝකෙම ඔක්කොම සත්ව ප්‍රජාව ඉන්න ওই කාරණා 60 ඇතුළේ. වෙන තැනක් නෑ ඔය කාරණා 60ම යෙදිලා වැය වෙලා නිෂ්පාදනය වෙලා අන්තිමට හදලා තියෙන්නේ මොකද්ද රූපයක් පේනවා සද්දයක් ඇහෙනවා ගන්ධයක් දැනගන්නවා රසක් විඳිනවා ස්පර්ශයක් දැනගන්නවා අරමුණක් දැනගන්නවා කියන ටික කෙනෙකුට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ටිකෙන් මිදෙන්න පුළුවන් නම් ওই කාරණා 60ෙම මිදලා තුන් ලෝකෙම මිදිලා ওই කාරණා 60 තුල තුන් ලෝකෙම අහුවෙලා තුන් ලෝකේම තමයි කාරණා 60 කියලා කියන්නේ ඒ කාරණා 60 හම්බ වෙන කාරණා 6කින් හොඳට තේරුම ගන්න තුන් ලෝකේම කියලා කියන්නේ කාරණා 60ට ওই කාරණා 60 පැවැත්ම තමයි තුන් ලෝකේම කියලා කියන්නේ ඒ කාරණා 60ම නියෝජනය කළා හම්බ වෙන කාරණා 6යි රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඔය හයේ බැඳුනහම කාරණා 60ෙම බැඳුනා තුන් භූමියේ වැදිලා. තුන් ලෝකේ ඉන්නේ. තුන් ලෝකෙන් මිදෙන්න නම් මේ කාරණා 10න් මිදෙන්න ඕන. කාරණා 10න් මිදෙන්න මේ කාරණා 6න් මිදෙන්න ඕන. කොහොම කෙටි දෙයක් තියෙන්නේ නිවන් දකින්න කියන. නුවණ නුවණ නුවණ තියෙන කෙනාට බොහොම කෙටි. නැති කෙනාට කාරණා 60මත් ඉගෙන ගන්න වෙයි. හැටමත් වෙන වෙනම ගවේෂණය කරන්න වෙයි. ඒවටත් ප්‍රත්‍ය හොයන්න. ඊට පස්සේ දැන් කාරණා 6යි තියෙන්නේ අපිට. මොකද ඕගලන්ට රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධම්ම කියන. ඔය අරමුණු 6න් තොරව යමක් හම්බෙලා දිනවද කියලා බලන්න හොඳට. හොඳට හිතුවොත් බලන්න කවදාවත්ම ජීවිතේ කිසිම දවසක රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ධර්මාරම. ඔය හයෙන්තර කිසිවක්ම හම්බෙලා නැහැ ඔයගොල්ලෝ. ඒගොල්ලෝ ඒ වුණාට ඇහැටත් තණ්හාව තියෙනවා, කනට, දිවට, නාසයට, ශරීරයට, මනසටත් තණ්හාව තියෙනවා. මම කියනවා කවදාවත්ම හම්බෙලා නැහැ ඒවා. හම්බෙලා තියෙනවද? ඇහැට පේන්නේ මොනවද? රූප. මේ ඇහෙන් බැලුවනම් රූපම මිසක ඇහැ ඇහැට ඇහැ පෙනිලා එහෙම තියනවද? එහෙනම් වෙන ආයතනයකට ඔය ඇහැ පේනවද? නැහැ. ඇහැ පේන අරමුණෙත් ඇහැ පේන්නේ නැත්තම්. ඒ කියන්නේ ඇහැ කියන කාරණාව පිනීම කරන සිද්ධිය නම් ඒ පේන දේට පේන දේ පේන්නේ නැත්තම්. පිහියේ මුවාතෙන් හැම දෙයක්ම කැපුව හැකි මුවාතට මුවාත කපා ගන්න පුළුවන්ද? ඈ පිය මුවාතෙන් අනිත් දෙයක් කපන්න පුළුවන්. ඒ වුණාට එයාට එයාව කපා ගන්න බෑනේ. කොච්චර මුවාත් වුණා. ඒ වගේ ඇහැට රූප බැලිය හැකි. රූප බලන ඇහැ බලන්න බෑ. කනට ශබ්ද අහලා තියෙනවා මිසක ශබ්ද අහපු කන අහලා හෝ කන පෙනිලා තියෙනවද? ආ ඇහු ඇහුනේ නැහැ ඇහෙන්නේ නැහැ කිව්ව එහෙනම් කන පෙනිලවත් තියනවද? මොන ආයෙත් ප්‍රශ්න. ඉස්සෙල්ලා කිව්වා ඇහැට පෙවුනේ රූපමයි කියලා. වෙන මුකුත් පෙන්වලා නැහැ කියනවා. දැන් කන එහෙම පෙවුනද කියලා ටිකක් හිතනවා. ඉතින් ඔච්චර මතක නැත්තම් ඇහැට පෙනුනේ ඒකාන්ත උත්තරයක් තිබුණානේ අපිට ඇහැට පේන්නේ රූප විතරමමයි කියලා. එහෙනම් ඉතින් කන් කියලා ආධ්‍යාත්මිකව පේන්න පුළුවන්ද ඇහැට? ඇහැට පෙනෙන්නේ රූප මිසක වෙන මොනවත් පේන්න පුළුවන්ද? බෑ. එතකොට හොඳයි කන් කන් දෙක දැකලා නැද්ද අපි අපි? දැකලා නැහැ කන. හා කන මෙන්න මේ හැඩය කියලා කියන්න හො අඳින්න බැයිද? ඈ ඔව් කන්නඩි බැලුවොත් පේනවා. ඒ කනද? කන බලනවා කියලා ක්‍රමයකුත් තියෙනවා බෑ කියලා ක්‍රමයකුත් තියෙනවා ලෝකෙ තුල නම් කැඩපතක් තියලා කැඩපතට වැටුණු ඡායාව බලලා කන කන බැලුවයි කියලා කියනවා නමුත් ලෝකෝත්තර ධහමට යනකොට ඒකද බාහිර රූපයක් මිස කන දැක්ක නැහැ බලන්න බුදුදහම මොන තරම් ඇත්තද කියලා බුදුරජාණන් වහන්සේ කලමයි දේශනා කරන්නේ ඇහැ දකින්න බෑ ඇහැ අනිදර්ශනයි කන අනිදර්ශනයි නාසය දිව ශරීරේ අනිදර්ශනය දකින්න බෑ කියනවා. ඔය දැකලා නැහැ කියලා. දැකලා නැති දෙයක් ගැන කොහෙන්ද මේ මතකේ? එකම ඇහැට පෙනෙන රූපෙම නෙමෙයිද බෙදාගෙන තියෙන්නේ? මේ ඇහැට පෙනෙන රූපේ වගේම රූපේ වගේම රූපයක් තමයි කැඩපතට වැටෙන ඡායාවත් රූපයක්. ඒ රූපේ බලලා මේකට තමයි කන මේ මගේ කන කියලා කනගෙන දැනුම ඇති කරනවා. මනෝමයෙන් හදාගත්ත කනක් මිසක තියෙන්නේ අපිට. හැබැයිම කන දන්නේ අපි. මහා බුදුබණ කියනවා කියන්නේ. නෑ ඇත්ත ඒක. ඇත්තටම ලෝකෙට 아무තු නොවුනොත් තමයි බුදුනේ. ඒ එතකොට හොඳට මං කියන්න ඕනේ ඕගොල්ලෝ හොඳට සිහි කරලා බලන්න බාහිර ආයතන හයෙන් තොර යමක් ඕගලන්ට හම්බෙලා තියෙනවද කියලා නුවණින් ගවේෂණය කළොත් නුවණින් හිතුවොත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ආයතන හයට හැරෙන්න වෙන දැනුමක් එන්න බෑ ඒ කියන්නේ පොළොවේ හිටගෙන අපිට වටපිටාව ඕන තරම් බලන්න පුළුවන්. නමුත් අපි හිටගෙන ඉන්න දෙන පේන්නේ නැහැනේ. පේනවද? පේන්නේ ඒක කකුලට වැහිලා පෑගිලා. ඒ වගේ ඇහැ භූමිය කරගෙන ඇහි හිටගෙන හිතින් ඕන අරමුණක් බලන්න පුළුවන්. නමුත් ඒ පිහිටලා තියෙන හිතගෙන ඉන්නේ ඒ වස්තුව ඒ ඩායාලට පේන්නේ කනේ පිහිටලා කන උපාදාය කරගෙන කන ඇසුරු කරගෙන වස්තුව කරගෙන ඕන සද්දයක් අහන්න පුළුවන්. නමුත් ඒ කන දන්නේ නැහැ. නාසයේ පිහිටලා ඕන ගන්ධයක් දැනගන්න පුළුවන් ඒ නාසය දන්නේ. වෙන ආයතනයකින් දැනගන්නත් බෑ. ඒ ආයතනේ. දැන් ඒ ආයතනේ දැනගන්න පුළුවන් ආයතනෙට ඒ ආයතනේ පේන්නේ. එතකොට අපි දන්නේ. මේ ටිකෙන් මතක් කළේ අපි කෙලෙස් වලට ගොඩාක් දේවල් හදාගෙන හිටියට මනෝමය අපිට හම් වෙලා තියෙන්නේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ටිකක් විතරයි. ඔන්න ඔය ආයතන හයෙන් මිදෙන විදිහට හිතන්න පුළුවන් නම් අපිට පණවන්න යමක් නෑ යාට. මිනිසෙක් කියලා පණවන්නත් බෑ. දෙවියෙක් කියන්නත් බෑ. බ්‍රහ්මයෙක් කියන්නත් බෑ. යක්ෂයෙක් කියන්නත් බෑ. ඒ අයට පණවන්න යමක් නෑ කියනවා ලෝකෙ. මිනිස්සෙක් නම් මිනිස්සෙක්ගේ මට්ටමේ ස්කන්ධත් නැහැ එතන. දෙවියෙක් නම් දෙවියෙක්ගේ මට්ටමේ ස්කන්ධත් නැහැ. බ්‍රහ්මෙක් නම් බ්‍රහ්මෙක්ගේ මට්ටමේ කෙලෙසුත් නැහැ එතන. මේ කෙලෙස් දුරු නොවිච්ච අපේ මනසින් රහතන් වහන්සේ කියලා අපි කතා කරයි. එතනින් මගේ කියලා අල්ලගත්ත කිසිම දෙයක් නැහැ. සංකත ධාතුවේ කිසිම දෙයක් අහුවෙලා නැහැ. අනුන්ගේ දෙයක් තුල ජීවත් වෙන ජීවිතයක් විතරයි. අඬන්න විලාප දෙන්න කිසිම දෙයක් ඉතුරු නැහැ. අන්තිමට ඒ වගේ තැනකටපත් උනේ මහා ගොඩක් දේවල් කළා නෙමෙයි. මොකද්ද කළේ? තුන් ලෝකෙම මිදෙන්න මේ ආයතන හයෙන් විතරයි මිදුනේ. ඒ හින්දා ඇහැ අයින් කරන්න, රූපය අයින් කරන්න, චක්කු විඥානය අයින් කරන්න ඒව වෙන වෙනම ඉගෙන ගන්න බැයි නම් ඒ සඳහා මහන්සි වෙන්නත් එපා. පේන රූපය අහු නොවන විදිහට උපායශීලී වෙන්න. පෙනෙන රූපයෙන් මිදෙන විදිහට ඉන්න. ඉබේමයි මේ ආයතන ටිකෙන් මිදෙන්නේ අපේ මනස. ඒකට තියෙන උපාය තමයි මම ඔය හැමදාම කියන්නේ. ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්ස ඔක්කොම යෙදිලා වැය වෙලා රූපයක් පේනවා කියන තැනකින් තියෙන්නේ අපිට. රූපයක් පේනවා කියන සිද්ධියේ ඇහැ මුල් කාරණාව කරගෙන තියෙන ඔක්කොම ස්කන්ධ ටික තියෙනවා. ඒ රූපේ පේනවා කියන සිද්ධියෙන් අපි මිදෙන්න උපායක් කළු ධාතුව බලලා ඒ නිසා පේන්නේ හිතටයි කියලා. ඒ අපි මිදෙන්න උත්සාහවත් වෙන්නේ රූපේ විතරක් නෙමෙයි. ඇහෙනුයි, චක්කු විඥානිනුයි, චක්කු සම්පස්සෙනුයි, චක්කු සම්පස්සෙන් උපන්න වේදනාවේ, රූප සංඥාවෙන්, රූප සංචේතනාවෙන්, රූප තණ්හාවෙන් රූප විතක්කෙන් රූප ਵਿਚාර මේ ඔක්කොගෙම මිදෙන්න මේ දරන්නේ යම් දවසකදී ඒ බලපු එක අපිට ඇත්ත වෙලා පෙවුණා මොකද ලෝකේ කියලා කියන්නේ තියෙන දෙයක් වෙනවා නෙමෙයි බලන විදිහටයි පේන්නේ බලන විදිහටයි පේන්නේ ඒ විදිහට අපි නිවැරදි විදිහට බැලුවොත් නිවැරදි විදිහට පේනවා ඒ විදිහට පෙනුනොත් අපි මිදෙන්නේ ඇලෙන්නේ නැහැ එහෙනම් මේ රූපේ කියලා. රූපේ කියලා ඇලෙන්නේ නැත්තම් ඒ ඇලිලා නැත්තේ ඇහෙත් ඇලිලා නැහැ. චක්කු විඥානෙත් ඇලිලා නැහැ. චක්කු සංපස්සෙත් ඇලිලා නැහැ. චක්කු සංපස්සෙන් උපන්න වේදනා සංඥා චේතනාවෙත් ඇලිලා නැහැ. එහෙනම් මේ රූපයෙන් ඇලෙන්නේ නැතුනම රූපේ මිදෙනවා. දැන් මෙහි තියෙන රූපයක් දකින්න නැහැ. එහෙම රූපයකින් අපේ මනස මිදිලා එහෙම ගන්නෑ. එයා මිදුනේ රූපේ විතර නෙමෙයි ඇහෙනුත් මිදිලා රූපෙනුත් මිදිලා චක්කු විඥාණයෙන් චක්කු සම්පස්යෙන් චක්කු සම්පස්යෙන් උපන්න වේදනා ඔක්කොගෙම මිදිලා මිදුනහා මිදුනා කියන නුවණ පහළ වෙනවා ආයෙත් මේ දුක්ඛ ස්කන්ධයන්ගේ පහළ වීමක් නැහැ මොකද ඇහෙන් බැලුවත් හිතෙන් බැලුවත් මේ ඥාන දර්ශනය මේ ඉදිරිපත් වෙනවා මිසක ආයෙ රූප බලනවා කියලා ඇස් දැල්වලා බලන මට්ටමේ නැහැ ඒ හින්දා ලෝකෙන් ඈතර වෙන්න නම් කරන්න තියෙන්නේ ලෝකෙට ප්‍රතිවිරුද්ධ යන්න වෙනවා ඇහැ රූප චක්කු විඥානේ ලෝකේ නම් ඒ තුන් දෙනා එක්කම ඉපදිලා ඒ තුන් දෙනා එක්කම ජීවත් වෙලා හැදිලා වැඩිලා ඒ තුන් දෙනාට ප්‍රතිවිරුද්ධම යන්න වෙනවා. එතකොට ලෝකෙ තුල ඉන්නවා ලෝකෙට එකතු නැතුව. මේ ඇහැ නිසාමයි රූපය නිසාමයි චක්කු විඥාන නිසාමයි පෙනෙන්නේ. පෙනෙන දේ දැනගන්නෝ ඇහැ අහුවෙන්නේ රූපය අහුවෙන්නේ චක්කු විඥානෙ අහුවෙන්නේ නැති විදියට. එහෙම කාලයක් දැනගන්නකොට දැනගන්නකොට දැනගත්ත විදියට ලෝකය ප්‍රකට වෙනවා අපිට. මොකද චේතනාව කර්මයයි කියන එක දකින්න. ඒ කර්මයට අනුව විපාක දකින්න. අපි හිතන විදිහට හම්බ වෙනවා ලෝකෙ මිසක හැදෙනවා ලෝකෙ මිසක තියෙන ලෝකයක් පරිහරණය කරන්න හම්බ වෙන්නේ නැහැ. කතා කරන්නේ දැන් මේකට වටාපත කියනවා. දැන් ඇහෙන් බැලුවත් හිතෙන් හිතුවත් මේක වටාපතද නැද්ද? වටාපත කිසි අඩුවක් තියෙනවද? ඕගොල්ලෝ ඇහෙන් බැලුවත් හිතෙන් හිතුවත් මේක වටාපත කියන තැන නෙමෙයිද සැප දුක් විඳින්නේ? දැන් මේ කර්මය කළේ කවුද? ඕගොල්ලෝ. හොඳයි දැන් අපි කර්ම වෙනස් කරගෙන බලමු. අපි භාවිතා කරනවා දැන් මේකට පීරිතිය කියලා. මේකට කියනවා වටාපත කියලා. දැන් පැටලෙන. අමාරුවෙන් අමාරුවෙන් රජේනුත් දැන් නීතියක් දාලා තියෙනවා කෙලිම මරණීය දඬණය. මොකද්ද? මේකට වටාපත කිව්වෝ. දැන් තවත් බයයි. මේකට කියන්න ඕනේ පීරිසිය කියලා. මේ හැඩේට. මේ හැඩේට කියන්නේ මොකද්ද? වටාපත කියලා. පුංචි ළමයෙක් උපදිනකොට අපච්චි මේ මොකද්ද? ඔය පුතේ පීරිසියනේ. මේ මොකද්ද? වටාපත. දැන් ඔන්න කාලයක් යනකොට ඇහෙන් බැලුවත් පීරිසිය, හිතෙන් හිතුවත් පීරිසිය අඩු නැතුවම පීරිසියක් පරිහරණය කරගන්න. දැන් මේ වස්තුව භෞතික දේ වටාපත වුණා නම් මේක මාරු කරගන්න පුළුවන්ද අපිට? බෑ. දැන් කාලයක් යනකොට එහෙම බැලුවාම බැලුවාම මේක පීර්සිය වගේ පේන්නේ නැති වෙයි. මේක වටාපත වගේ පේන්නේ නැති විද කාලයක් භාවිතා කළොත් පේනවා. දැන් එහෙම පේන්න අපි මේ භෞතික தත්ත්වය මොකද්ද කරපු වෙනස? මොකුත් නැහැ. පෙනෙන දේ ආරම්භය හිතන ගතිය විතරයි වෙනස් කළේ නේද? හිතන දේ විතරයි වෙනස් කළේ. දැන් හිතපු විදිහට පේන්න ගන්නවා ඊට පස්සේ. එහෙනම් අපි හිත හිතුවාම හිතපු විදිහටම දැනගෙන තියනවද? ලෝකේ තිබුණ දේක් දැකලා තියනවද? අපි හිතපු විදිහටයි පේන්නලා තියෙන්නේ නේ? දැන් රූපේ තියෙනවා තියෙනවා කියලා ඕගොල්ලෝ හිතන හින්දා ඕගොල්ලන්ට රූපේ පේනවා. අනිත් පැත්තට හිතන්න ඕගොල්ලෝ ධාතුව නිසා මෙහෙට නේද පේන්නේ කියලා ඔහොම ඔහොම ඔහොම ඔහොම හිතන්නේ. ඊතර වෙනස් වෙයි. ඒ කියන්නේ මෙහෙට අත දාන්න යමක් තියෙනව නෙමෙයි. ඒ නිසා මෙහෙට පේන්නේ කියලා තමන් තුල නතර වෙන ගතිය ඉබේමයි. ඊට පස්සේ කාලයක් බලනකොට ඒක ඇත්තම වෙලා ඉස්සලමට බොරු වෙනවා අපිට. දැන් කාලයක් යනකොට මේක වටාපත කියපු එක බොරු වෙලා පීරිසිය කියන එක ඇත්ත වෙන්නේ නැති වෙයිද අපිට? වෙනවා. එතකොට අපි මේක පීඩසිය කියන තැනින් සැප දුක් විඳිනවා මිසක වටාපද කියන තැනින් සැප දුක් විඳින්නේ නැහැ. මොකද අපි කාටම මේ වෙනස් කරගත්ත නිසා. ඒ වගේ පවතින දේ පේන්නේ පේන දේ පවතිනව නෙමෙයි කියලා මෙහෙම බලනකොට බලනකොට ඒ අපි බලපු විදිහට පේන්න ගන්නවා. ඒක හැබැයි සම්මාදිට්ඨියක්. ඒ බලපු එක හිතපු විදිහට තමයි පේන්නේ. නමුත් ඒ පෙනීමත් වැරදිනේ. ඒ හින්දා එතෙන්ට කියනවා සම්මා දිට්ඨි කියලා. අද අපි පේන දේ බලනෝ. ඒ කියන්නේ පේන දේ තියෙනවා තියෙන දේ පේන්නේ කියලා බලනෝ. බලපු කමට පේනවා. පෙවුනත් මේ පෙනීමට සම්මා දිට්ඨි කියන්නේ නැහැ. මේ පෙනීම වැරදි. අතන අපි බලපු විදිහට තමයි පේන්නේ. නමුත් අපි බලපු ක්‍රමය හරියි. ඒකේ ස්වභාවය තමයි අත දාන්න යමක් ඉතුරු කළා නැහැ. තණ්හාවට ඉතුරු කළා නැහැ. දැන් බාහිර රූපයක් තියෙනවා කියලා බැලුවාම තියෙන දේ අල්ලන්න පුළුවන් කියලා අත දාන්න පුළුවන් මෙහාට. යම් දසක හොද්දට නුවණ යෙදුණු ධාතුවයි තියෙන්නේ මෙහෙටයි පේන්නේ කියලා. සිහියකින් තොරව අල්ලනකොට අත හැපෙන්නේ ධාතුවේ කියන සිහියකින් තොරව කවදාවත් අත යන්නේ නැහැ මෙහාට අපිට වගේ. ඒක ඇත්තම ඇත්තයි. ඇත්තම ඇත්ත තමයි කයට පොට්ටබ්බේ ගැටෙනවා මිසක කයට ගැටෙනකොට චක්කු විඥානය උපදිනවද? පේන දේ අල්ලන්න පුළුවන් නම් පේන දේ දැනගන්න පුළුවන් නම් කයට එහෙනම් කයත් පොට්ටබ්බයත් ගැටෙනකොට චක්කු විඥානය උපදිනවා වෙන්න ඕනේ. ඒ චක්කු විඥානේ රූප වෙන්නේ රූප දැනගන්න පුළුවන්. කයෙන් රූප දැනගන්න ඕන. කයෙන් රූප දැනගන්න පුළුවන් දෙන්න. එහෙනම් කයටත් කාය විඥාන නෙමෙයි චක්කු විඥාන උපදින්න වෙනවා. කයට දැනගන්න පුළුවන් පොට්ටබ්බේ විතරයි නේද? කාය විඥානයේ මිසක චක්කු විඥානේ උපදින්න බෑනේ. එහෙනම් පේන දෙයට අල්ලා පේන දේ අල්ලන්නත් බෑ අල්ලන දේ පේන්නෙත් නෑ. කියන තැනට එන්න ඕනේ. ওই විදිහට බැලුවාම ඒ නුවණ එනවා. තියෙන්නේ ධාතුව පේන්නේ හිතට කියලා බලාගෙන බලාගෙන යනකොට හොඳට තේරෙනවා දිත්තේ දිට්ටු මතම් පේනෙනවා තමයි. තියෙන්නේ ධාතු නිසා පේන දේ අල්ලන්න අහු වුණොත් අහු වෙන්නේ මහ භූත කාය විඥානේ විඤ්ඤය පොට්ටබ්බ ධාතුව පේන්නේ චක්කු විඥානෙටයි කියලා ආයතන දෙක වෙන් වෙනවා. මෙහෙම බලාගෙන යනකොට වෙන්නේ මේ ආයතන ගැට ගන්න එකයි නැති වෙන්නේ. ආයතන ගැට ගැහුවේ නැත්තම් ඒකත් තව ක්‍රමයක් මේ ඔක්කොම අවුල ඉවරයි. දැන් අර මං කියන්නේ මේ වටේට කූඤ්ඤ හයක් තියලා ඒකේ ලණු කෑල්ල කෑල්ල අරගෙන මේ කූඤ්ඤ තියෙන ලණු කෑල්ල අනිත් කූඤ්ඤ බඳිනවා. ඒ කූඤ්ඤ ලණු කෑල්ල මේකේ බඳිනවා. ඔහොම ඔහොම ඔහොම ඔහොම පැටලුවොත් මැද දැලක් බැඳිලා තියෙන්නේ. ඒ වගේ ඇහෙන් දකින දේ අල්ලන්න පුළුවන් කියලා කයට ගැට ගන්නවා. කයට ගැටෙන දේ ඇහෙන් බලන්න පුළුවන් කියලා ඇහැට ගැට ගන්නවා. ඇහැට පෙනෙන දේ අහන්න පුළුවන් කියලා කනට ගැට ගන්නවා. මේ ඇහෙන සද්දේ පේන්නේ කියලා ඇහැට ගැට ගන්නවා. මේ වගේ ආයතන ටික ගැට ගැව්වාම දැන් තෘෂ්ණා නැමැති දැල බැඳිලා තියෙන ඉබේමයි. පුද්ගල භාවයත් වෙලා තියෙන ඉබේමයි. ඒ කණුවේ තියෙන කූඤ්ඤ කැල්ල ඒ කණුවෙන් පටලනවා. ඒ කණුවේ තියෙන කූඤ්ඤ කැල්ල ඒ කණුවෙන් පටලනවා. මේ වගේ රවුමට තියෙන කුඤ්ඤ කැලිය හයේ තියෙන ලණු කැලිය ඒ කණුවෙම කණුවෙම බැන්දොත් දැල ලෙහෙන්නේ ඉබේමයි. දැල බඳින්න අමුතුවෙන් යමක් කරන්න ඕනෙත් නෑ, ලෙහන්න අමුතුවෙන් යමක් කරන්න ඕනෙත් ඇහිම් දකින දේ පෙනීමෙන් පස්සේ ඉවරයි. ආයේ තව ආයතනයකට ගැට ගන්න නැත්තම්. පෙනෙනවා විතරයි ආයෙ අල්ලන්න බෑ. අහුවෙනවා විතරයි පේන්නේ. උනොත් මේ දැල ලෙහෙනවා ඉබේම. ඒක වෙන්න ඒ ආයතන වෙන් වෙන්න තව ක්‍රමයක් තමයි මම මේ කියන්නේ. ආයතන වෙන් කරගන්න ක්‍රමයක් තමයි ඔය කියන්නේ තියෙන දේ තියෙන්නේ සතර මහා ධාතුව පේන්නේ ඇහැට. ওই ටික මෙහෙම කරගෙන යනකොට ආයතන ටික වෙන වෙලා පේන්නේ ඉබේම. මේ දැල්ල අවුල ලෙහෙන්නේ ඉබේම. ඒ විදිහට බලාගෙන ගියාම එහාට ආයතන වෙන් වෙලා වෙන් වෙච්ච තැනකින් තමයි අද අපිට ආයතන ඔක්කොම ගැට ගහපු මට්ටමකින් විපාක විඳින්නේ. කාම භූමියේ විපාක විඳින්න වෙන්නේ එහෙම. පෙනෙන දේ අල්ලන්න බෑ කියන තැන තිබුණොත් කාමයේ කාම ලෝකේ පවතින්න බෑ. කාම ලෝකේ plan කරන්න බෑ. හිතින් කින් කිරින් කරන්න බෑ. කාම මට්ටම පවතින්නේ අල්ලන දේ පේන්නේ නැහැ කියන මට්ටමක් ඇවිල්ලා කාම ලෝකේ ඉන්න බෑ. මිදෙනවා. එතකොට කෙනෙක් ඔය ඥාන දර්ශනය වඩාගෙන වඩාගෙන යනකොට මේ කාමවචර මට්ටමේ විපාකය අතහැරෙනවා. එතකොට තමයි එතකොට මොකද වෙන්නේ? රූපාවචර අරූපාවචර මට්ටමේ කාම ලෝකයේ කෙනා විඳින දුක විඳින්නත් නැහැ. කෙනෙක් මැරුණා කියන්නකො. මේ නුවණම ඉදිරිපත් වෙන එතන තියෙන්නේ පට ව්‍යාපෝතේ ජීවායු නැතිනම් හම්මස්ලේ නාර මෙහෙම තියෙන තැනක මේ නිමිත්ත පේන්නේ හිතට නේද කිව්වම බාහිරින් අඬන මරණයක් හම්බ වෙන්නේ නැහැ යාට. දැන් මේ ඥාන දර්ශනේ අරගෙන අරගෙන ගියාම දැන් මෙච්චර කාල අරහේ තියෙන මිනිහක් දිහා බලලා මැරිච්ච එකක් දිහා බලලා නඩන්නේ. දැන් මරණය කියන එක කොතනද කියලා ප්‍රශ්නයක් එයාට. මරණය කියන එක අපි උපද්දවාගෙන ආන එකකට මිසක මෙහි තියෙන එකකට නෙමෙයි. දැන් මරණය අපි අඬනවා කෑ ගහලා ඌ කියලා අඬනවා මෙච්චර කාලයක් අඬනවා අඬනවා කිසි තේරුමක් නැහැ අඬන මරණය කොතන තියෙන්නේ කියලාවත් බලන්නකො. ඕ හොඳට පෙන්නනවා අභිධර්මයේ ඔබ. මරණය කියන එක තියෙන්නේ ස්කන්ධ දෙකක කියන සංඥා සංකාර කියන ස්කන්ධ දෙකේ මරණය තියෙන්නේ කියන. <laughs> ආයතන වලින් තියෙන ධම්ම ආයතනය කියනවා. ධාතු වලින් තියෙන ධම්ම ධාතුය කියනවා. අපි අඬන්නේ මෙහි මරණයකට. දැන් අපි මරණයයි කියන අරමුණක් ගන්නකො ඒ රූපේ කනබුන ආහාරයෙන් හැදුණු හැම මස් ලේ නහර ඕවෑ හමද මරණේ මස්ද ලේද නහරද ඇටද කොයි ටිකද මරණේ? ඒව එකක්වත්. එහෙනම් අර ලෑලි පෙට්ටියද මරණේ? එහෙනම් පෙට්ටිය එල්ලලා තින අර මල් මල් වගේ ඒවද? එහෙනම් බාහිර බැනර ටිකද මරණේ? දැන් අපි අඬනවා නම් මොනවා හරි දෙයක් කරනවා නම් කරන එකේ තීරමක් දෙන්න බෑ. දැන් කෑ ගහලා හූ කියලා මරුණෝ කියලා අඬන මරණේ කොහෙද කියලා බලන්න. ඒ ධාතුව නිසා හිතට පහළ වෙන සංඥාවට මේ කෙනෙක් මෙයා මරුණා කියලා හිතාගෙන මැරුණා එයා මගේ දරුවා කියලා නැත්තම් ඥාතිය කියලා හිතලා හිතෙන් සිහි කර කර කෑ ගහනවා මිසක මෙහි තියෙන දේකට අඬනව නෙමෙයි. අපි හිත හදාගත්තොත් ජරා මරණයෙන් මිදෙනවා. ආය මෙහි අඬන්න මරණ ඉතුරු වෙන්නේ අපි අපේ මනස හදාගත්තේ නැති නිසා අඬනවා මිසක හම්මස් ලේනහර ටික කනබුන ආහාරයෙන් හැදුණු ওই ටික වෙනස් වෙනකොට ওই ටික විපරිණාම වෙනකොට මව් මල දුක කොච්චර විඳලා ඇති කියලා හිතනවා. මහා සාගරේ ජලයට වැඩි කියනවා. මේසි නෑ මේ අවිද්‍යාවේ ස්වභාවය. මේ ධාතුව විපරිණාම වෙන්නේ අපි විඳින වෙන දුකක්. ඉතින් මේ දහම තේරුම් කර ගැනීම විතර වටිනා වස්තුවක් තව නැහැ. ආයි ලේසි පැටලිල්ලක් නෙමෙයි අපි පැටලිලා තියෙන්නේ. ඉතින් දැන් ඔය දවසේම කතා කරපු ටික ඔක්කොම කෙටි කළා ගත්තොත් තුම් භූමියේම ජීවත් වෙනවා කියලා කියන්නේ අර කාරණා 60 මතක තියාගන්න. ඔය කාරණා 60ම නිස්පාදනය වෙලා තියෙන කාරණා 60ම නියෝජනය වෙලා තියෙන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන කාරණා 6 කියලා දැනගන්න. තුම් භූමියේ ඉන්නවා කියලා කියන්නේ කාරණා 10 පරිහරණය කරනවා කාරණා කයට පරිහරණය කරනවා කාරණා 60 පරිහරණය කරනවා කියන්නේ මේ කාරණා 6 පරිහරණය. කාරණා 6ටයි බැඳුනේ බැඳිලා තියෙනවා ඉබේම කාරණා 60ක කාරණා 60ක බැඳුනක් කියන්නේ තුන් භූමියේ බැඳිලා මේ කාරණා 6 යම් කිසි කෙනෙක් මිදුනොත් එයා මේ කාරණා 60ෙම මිදුනා 6යි 60යි කියන ඒවා දන්නව නේද මම කියලා දුන්නේ ඒවා ඒ කාරණා 60ෙන් මිදුනොත් තුන් භූමියෙන් මිදෙනවා. දැන් ඉතින් කාරණා 60 මිදෙන ක්‍රමයක් කියලා තියෙනවා මම පවතින දේ තියනවා නෙමෙයි තියෙන දේ ඒ කියන්නේ පෙනෙන දේ පවතිනව නෙමෙයි පවතින දේ පේන්නේ නැහැ කියන නුවණ ඕනේ. ඔය ටික දකින මට්ටමට ගන්න ඕනේ. සම්මා දිට්ඨිය කියන්නේ මේ හිතලා බෑ. අද අපිට පේන දේ තියනවා කියලා පේන දේ බාහිර තියනවා කියන එක ඇත්ත වෙලා වචන කතා කරුවට හරියන්නේ පේන දේ හිතටයි පේන්නේ තියෙන ධාතුව කියන එක ඇත්ත වෙලා රූපයක් තියනවා කියලා වචන කතා කරන්නේ. රාතන් වහන්සලා කරන්නේ අද අපි අනිත් පැත්තට කරන්නේ පේන දේ තියනවා කියන එක ඇත්ත වෙලා ඒක ජීවිතේ වෙලා පේන්නේ හිතටද කියලා වචන කතා කරනවා. අපි වචනේ කතා කරන තැනින් නෙමෙයි ජීවිතේ හම්බ වෙන තැනිනුයි ක්‍රියාවට නැගෙන්නේ. සැප දුක් විඳින්නේ. රහතන් වහන්සේලා කරන්නේ පේන්නේ හිතටයි කියලා දන්නවා. පේන දේ බාහිර තියෙන විදිහට කතා කරනවා. අන්න ඒ මට්ටමට මනස ගන්න. මිරුගෝධිය තිරසංගත සතා පේන දේ බාහිර තියනවා කියන තැනක ජීවිතේ තියාගෙන කටයුතු කරනවා වගේ අපි මේ පේන දේ තියනවා කියන තැනක ජීවිතය තියාගෙන කටයුතු කළා දුක නැති කරන්න බෑ. වචන කතා කිව්වට. සම්මා දිට්ඨි කියලා කියන්නේ නිවැරදි දැකීම කියලා කියන්නේ පෙන්ෙන දේ හිතටයි පේන්නේ බාහිර තියෙන ධාතුවයි කියලා බලන්න. මෙතෙන්දී අමුතුවෙන් තර්ක කරන්න අවශ්‍ය නැහැ. ඇයි පේන දේ හිතටයි නම් හිතට පේන්නේ. බුදුරජාන් වහන්සේ වර්ණ රූපී කියලා එකක් තියෙනවා කියලා තියෙනවා නේද? ඇයි බාහිර වර්ණ රූපයක් තියෙනවනේ කියලා තර්ක කරන්න එපා. ඒ බාහිර වර්ණ රූපයක් තියෙනවා කියලා හම්බ වෙන ගතිය තියෙනවා. පේනවා ඒ කාමාවචර කෙනාට. මං කියවන්නේ මෙහෙ තියෙන දෙයක් නෙමෙයි කෙනා කෙනා බලන විදියටයි විපාකේ. ඔගොල්ලෝ මෙහෙම බලාගෙන යන්න. ඔගලන්ට පෙනේ අඩු නැතුවම මෙන්න මේක නේද ඇත්ත කියලා. අර වර්ණ රූපය කියපු එක, උපාදාය රූපය කියපු එක චක්කු විඥානය පරිහරණය කරනවා කියන මට්ටම තමයි මිරිඟුවක බාහිර ජලයේ පේන මට්ටම. ඒ මට්ටමට වඩා මිරිඟුව නිසා අපිටයි පේන්නේ කියන එක මොනතරම් ඇත්තද? දැන් අද අපිට ඇත්තනේ. නමුත් තිරසංගත සතාට අපි කියන එක බොරු. ඕක තමයි වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය කියලා කියන එක අද අපිට බොරු. අද අපි ඇත්තයි කියන එක එතෙන්ට බොරු. අද අපිට තියෙන අපිට පෙනෙන ඇත්ත ඇත්තක් වුණා නම් මේ සසර මෙච්චර යන්න බෑ. ඊගාට මෙහෙම එකක් හම්බ වෙනවනේ. සම්මත සත්‍යයේ ස්වභාවය සම්මත සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියන දෙක දැනගන්න. සම්මත සත්‍යයේ ස්වභාවය තමයි මොකද්ද? සම්මත සත්‍ය සහ පරමාර්ථ සත්‍යයේ ලක්ෂණ යක් කියන්න පුළුවන්ද කාටද කියන්න පුළුවන්? සම්මත සත්‍ය සහ පරමාර්ථ සත්‍ය හඳුනගන්න ලක්ෂණය සම්මත සත්‍යයේ ලක්ෂණය තමයි පේන්න තියනවා විමසනකොට අතුරු ගහන එක. පරමාර්ථ සත්‍යයේ ලක්ෂණය තමයි පේන්න නැහැ විමසනකොට මතුවෙලා එන. සම්මත සත්‍යයේ ලක්ෂණය තමයි මොකද්ද? පේන්න තියෙනවා. විමසනකොට අතුරුදහන් වෙනවා. නැති වෙලා යනවා. පරමාර්ථ සත්‍ය ලක්ෂණය මොකද්ද? පේන්න නැහැ. විමසනකොට මතු වෙලා එනවා. දැන් වර්ණ රූපයේ කියපු එක. නැත්තම් අපිට අද පේන මට්ටම ගන්න මේසේ කියලා. දැන් මේක අරගෙන කෑලි කෑලි කෑලි කෑලි වලට කැඩුවොත් අපිට මේ පෙවුණු මට්ටම බොරු වෙයි. සියුම් සියුම් රූප කලාප කලාපයි තියෙන්නේ කියන එක මතුවෙලායි. අර වැලි ගොඩක් පේනවා දැන් අපිට. වැලි ගොඩ කියන්නේ කියන තැනක තියෙන මේ වැලි කැටයක් වැලි කැට වැලි කැට වැලි කැට නේද කියලා විමසීමකට ලක්කොළු. වැලි ගොඩ කියන එක අතුරුදහන් වෙයි. වැලි කැට ටිකක් තියෙන කියන එක මතුවෙලායි. බැලු බැලමට වැලි ගොඩක් පේන්නේ කැට පේන්නේ නැහැ. ඒක පේන්න දේ සම්මත සත්‍ය. ඒක විමසනකොට අතුරු දහම් වෙනවා. පරමාර්ථ සත්‍ය පේන්නේ විමසනකොට මතුවලා එනවා. දැන් සම්මත සත්‍ය අපි මේ ලෝක ජීවත් වෙන එක සම්මත සත්‍යයක. ඇහැ කියන්නේ සම්මත සත්‍ය තුල පවතින එකක්. රූපය කියන එක සම්මත සත්‍ය තුල පවතින එකක්. චක්කු විඥානය කියන්නේ සම්මත සත්‍ය තුල පවතින එකක්. මේක පරමාර්ථ ධර්මය නෙමෙයි. ඒ ඇහැ රූප චක්කු විඥාන කියලා ඔය ඔක්කොම යෙදිලානේ අපිට රූපය කියලා හම්බ වෙන්නේ. ඒ හම්බ වෙන රූපය පෙනෙන්න තියෙන එකක්. ඒක විමසීමකට ලක් කරන්න පේන ඕනම රූපයක්. ඒක අතුරුදහන් වෙයිද නැද්ද? අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙනවා නම් ඒක පරමාර්ථයද? පරමාර්ථය වෙන්න පුළුවන්ද? පරමාර්ථය අතුරුදහන් වෙනවද? බෑ. ඇහැ රූප චක්කු විඥාන කියන ඔක්කොම ටික යෙදිලා අපිට පේන්නේ ඇහැට මොකද්ද පේන්නේ? රූපයක්. ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්ස ඔක්කොම ටික යෙදිලා ඒවා එකක්වත් වෙන වෙනම හම්බෙන්නේ නැහැ නේ කෑලි. ඒ ටික ඔක්කොම කෘත්‍ය හැටියට අපිට හම්බ වෙන රූපයක්. හම්බ වෙන රූපය කියන එක විමසන්ඩ ඒක අතුරුදහන් වෙනවා නම් එහෙනම් ඒක සම්මත සත්‍යය. එහෙනම් ඇහත් සම්මත සත්‍යයට රූපේ චක්කු විඤ්ඤාණ චක්කු සම්පස්ස මේ ඔක්කොම සම්මත සත්‍යයට. සම්මත සත්‍ය කියන්නේ මේක ඇත්තක් කියලා එක සම්මත කරගත්ත ඇත්තක්. අපිට තියෙන ඇහැ බ්‍රහ්මයට ඇත්ත නෙමෙයි. අපිට තියෙන ඇහැ රූපී අරූපී බ්‍රහ්මයට ඇත්ත නෙමෙයි. අපිට පේන ඇහැ පෙරේතයෙකුට ඇත්ත නෙමෙයි. මේක මේ මිනිසය කියන කොටසට විතරක් ඇත්ත. සම්මතය කියන්නේ එක එක කොටස් වලට විතරයි. දැන් අපේ රටේ තියෙන භාෂාව හැම ජාතියකටම අයිතිද? පුළුවන්ද? බෑ. මේ රටේ විතරයි මේ සම්මත කියන්නේ ඒක මේ කීප දෙනාට ඇත්තක්. අපිට පෙනෙන මේ රූපය අපිට පෙනෙන මේ රූපය අපිට ඇත්ත. බ්‍රහ්මයෙකුට දෙවියෙකුට බොරු. දැන් තවතිසා වැසි දෙවියන්ගේ රූපය එයාට ඇත්තක් අපිට බොරු. දැන් මේ දෙවියෙක් එහෙම ගියොත් මේ ඇහින් බැලුවොත් අපිට පෙනෙයිද? මේ රූප පේන්නේ. එතකොට ඒ කියන්නේ දෙවියන්ට වෙනවලු මනුෂ්‍ය ලෝකෙට එනකොට මහ දලාත්ම භාවයක් හිතින් මවාගෙන එන්නේ. මොකද දෙවියන්ගේ රූපේ අපේ ඇහැට පේන්නේ. අපේ ඇහැ හැදිලා තියෙන්නේ අඩු හර්ට්ස් ගානකින්. ඒ කියන්නේ රළු රූප විතරයි පේන්නේ. රළු ගෝචර මට්ටමක් තියුම් ඒව පේන්නේ. ඊට පස්සේ බ්‍රහ්මයාට වෙනවලු දෙවියෝ ගාවට එනකොට දලාත්ම භාවයක් මවාගෙන එන්න. මොකද බ්‍රහ්මයාගේ රූපේ දෙවියන්ට පේන්නේ නැහැ. මොකද දෙවියන්ට තියෙන්නේ ඊට වඩා බාල මට්ටමේ ඇහැ. මේ ඇස් තියෙනවා ගණ්ඩ මිල ගණන් වලට එක එක වට්ටම් වලට. ඉතින් හොඳට තියුම් රූප ඉඳලා රළු රූපේ ඉඳලා තියුම් රූප පෙන්වන මට්ටමේ ඇස් තියෙන ඒවා ගණන් ගොඩක්. දැන් ඔය රූපී බ්‍රහ්මයන්ට තියෙන මට්ටමේ ඇස් ගන්න පුළුවන්. ගොඩාක් සල්ලි ඕන එකට. මේ ගොඩක් ධනෙ ඕනේ. සත්හාරිය ධනෙ, සද්ධාහ ධන, සීල ධන, හිරි ධන, උත්තප්පේ ධන, ත්‍යාග ධන, සුත ධන, පඤ්ඤා ධන කියන මේ ධනෙ වැඩි තරමට ගන්න පුළුවන් හොඳ හොඳ මට්ටමේ ඇත. ධනෙ අඩුයි නම් බාල මට්ටමේ අපිට තියෙන මේ ඉමිටේෂන් මට්ටමේ ඇත. ඉතින් මේ මේ අපේ තියෙන පෝසත්කමට අපි මිල දීලා ගත්ත ඇස්වල මට්ටමේ තියෙන්නේ. මේ මේ කාචයෙන් බලනකොට පෙනෙන මට්ටම මිසක මේක තියෙන මට්ටමම නෙමෙයි. මේ ධාතුව දිහාම ඊට වඩා ටිකක් වටිනාකමක් මිල දීලා ගත්ත හැකින් බැලුවොත් මේට වඩා පේනවා. දැන් ප්‍රථම ධානය වගේ මට්ටමකටපත් වෙච්ච කෙනෙකුට මේ පේන දේන් ඔබ්බේ පේනවා. මේව විනිවිද පේනවා. රැඳවල නැතුව පේනවා. එහෙම හැතුක් තියෙනවා. ඉතින් මේක දකින්ද අනිවාර්ය මේ මට්ටම මේ සංකතේ සම්පූර්ණත්ව නෙමෙයි මේ. මේක සම්මතයක්. සම්මත සත්‍යය. මේ මට්ටමේ ධනවත් අය වාසය කරන මේ මට්ටමේ මුදල් තියන අය වාසය කරන මට්ටම මේ. ඒ මට්ටමේ අස්කම් අරගෙන මේ තියෙන්නේ. ඉතින් තව මීට වඩා ධනවත් පන්ති තියෙනවා. ඈ තව මීට වඩා ගොඩාක් දුප්පත් තැනුත් තියෙනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන දේ තමයි මේ ආයතන ටික හරහා අපිට යමක් දැනුම් දුන්නාට ඒ දැනුම් දුන්නු දේ මේ සංකතයේ තියෙන ඇත්තම දේ නෙමෙයි කියන්නේ. ඒ අපේ විස්තරය. ඒක තමයි ඒ කොටසට අයිති. දැන් අපි ගොඩක් දුරට සම්මතය කියලා හිතාගෙන ඉන්නේ මේ අම්මා තාත්තා නැත්නම් මේ චාරිත්‍ර වාරිත්‍ර වලට කොටු වෙච්ච ටික විතරයි සම්මතය කියලා අපි හිතාගෙන ඉන්නේ. සම්මතේ සම්මතේ බෙදාගෙන ඔය තියෙන්නේ. අපි හිතාගෙන මේ සිංහල කතා කරනවා නැත්නම් අම්මට හවතට නිදා ගන්න යන්න ඉතලා අම්මට තාත්තට වැඳලා යන්න ඕනේ. මෙන්න මේ වගේ චාරිත්‍ර තියෙන ඒවා නැත්නම් මේ වගේ කොටස්නේ අපි සම්මතය කියලා හිතන්නේ නේද? නමුත් සම්මතය කියන එක ගත්තාම මේ රූ අරූපී බ්‍රහ්මයාගේ මට්ටම ඒ මට්ටමේ බ්‍රහ්මයන්ට තියෙන ඇත්ත ඒක සම්මතයක්. එයාට ඒ මට්ටම රූපී බ්‍රහ්මයන්ට වෙනස්. එයාගේ මට්ටමට වෙන සම්මතයක් ඒක තෞතිසාවැසි දෙවියන්ට වෙනස්. තෞතිසාවැසි දෙවියන්ගේ මට්ටම ඇත්තක් ඒක මිනිස්යන්ට වෙනස්. මිනිස්යන්ගේ මට්ටම මිනිස්යන්ට ඇත්තක් ඒක තිරසංගත සත්තුන්ට වෙනස්. මම කියුවේ මිරිඟු කතා රෙහනේ ඒගොල්ලන්ගේ ලෝකේ වෙනම ඇත්තක්. ඒගොල්ලන්ට ඇත්ත වෙච්ච එක අපිට ඇත්ත නෑ. අපිට ඇත්ත වෙච්ච එක අනිත් කෙනාට ඇත්ත නෑ. එක එක සම්මත කොටස්. ඊට පස්සේ ඒ සම්මත කරගත්ත කොටස තුල සම්මත තියෙනවා. දැන් ඒ දෙවියන් අතරත් ඒක ඇතුළේ සම්මත ධර්මතා බෙදලා තියෙනවා. මේක ඇතුළේ තියෙනවා. ඉතින් මේ සම්මත සත්‍ය කියලා කියන්නේ ඒ කාණ්ඩවල ඒ කොටස් වලට ඒ පැවැත්ම ඇත්ත කරගෙන ජීවත් වෙනවා. එතකොට ඒක මේ සංකත ධාතුවේ සැබෑම ඇත්ත නෙමෙයි. සැබෑම ඇත්තක්ද කොටස් කරගෙන බෙදාගෙන හදාගත්ත ඇත්තක්ද කියන එක බලන්න තමයි ওই විදර්ශනා කියලා එකක් තියෙන්නේ. විදර්ශනා කරනකොට සම්මත කියන ඔක්කොම අතුරුදහන් වෙනවා. පරමාර්ථයි කියලා පෙන්වන ඔක්කොම මතුවලා එනවා. ඒ මට්ටමට හිත තෙබුවොත් දෙවියටත් එකයි පරමාර්ථ කියන මට්ටමට ආවම දෙවියටත් එකයි බ්‍රහ්මයටත් එකයි මනුස්සයටත් එකයි තිරසංගත සතාටත් එකයි ඔක්කොටම එකයි. ඒ කියායේ බෙදලා වෙන් කරන්න බෑ. ධාතුවක් තියෙන තැනක මෙහෙම පහළ වෙන්නේ කිව්වොත් අපිට මේ ධාතුව තියෙන තැනක මේ මට්ටමට පේනවා. ඊට වඩා සියුම් ඇහක් තියෙන තැන ඒ ධාතුව නිසා ඒ මට්ටම පේනවා. මෙහි තියෙන ධාතුවයි කියන එක තමයි ඔක්කොටම තියෙන්නේ. ධාතුවේ නුවණ ආය වෙනස් වෙන්නේ යාට. ඒ වගේ. එතකොට දැන් අද අපේ ජීවිතය කියලා කියන්නේ ඇත්ත වෙච්ච මේ රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ ටික ඔක්කොම විදර්ශනා කරලා බලන්න. විදර්ශනා කරනකොට ඕවා ටික ඔක්කොම මතුවේද අතුරුදහන් වෙයිද? අතුරුදහන් වෙයි. අතුරුදහන් වෙනවා නම් ඒ මට්ටමේ ජීවත් වීම සම්මාදිට්ඨියද? නෑ. ඒ මට්ටමේ ජීවත් වීමට තමයි මිච්ඡාදිට්ඨි කියලා කියන්නේ. සම්මාදිට්ඨි කියලා කියන්නේ විමසනකොට මතුවලා එනවා නම් අහං ඒ මට්ටමට හිත තබලා තමයි හැම වෙලෙම ජීවත් වෙන්නේ. බලන්න. එතකොට මේ මට්ටමට කියනවා මොකද්ද? සම්මාදිට්ඨිය. ඒ මට්ටමට හිත තැබුවාම ඉබේම ලෝක නිරෝධයකට යනවා. අනිමිත්ත බවකට යනවා. අර මම උදේ කතා කරුවා වගේ තමා තුලම ඉඳගෙන නතර වෙලා ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදාගන්න ඕනේ. බාහිර රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බයන්ගේ ජීවත් වුණොත් ආය කර්ම නතර කරනවා ජරා මරණ නතර කරනවා කියන ධර්මතාවයක් එදුන්නා. ඒ හින්දායි බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් මේ ධර්මතාවය පෙන්වන්නේ මොකද ලෝකයා මේ ජීවත් වෙන ක්‍රමය වැරදි කියලා බුදුරජාණන් වහන්සේ දැක්කේ. ලෝකයා ජීවත් වෙන මේ ක්‍රමය තියෙන්නේ ඉබේම කර්ම රැස් වෙන විදිහට. කර්ම රැස් නොවන විදිහට ජීවත් වෙන්න ක්‍රමයක් හොයලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ අමුතුවෙන් ආයි භාවනා කරනවා කියලා එකක් කියලා දෙන්න නෙමෙයි. කර්ම රැස් නොවන විදිහට ජීවත් වෙන්න ක්‍රමයක් හොයලා දෙන්න. ඒකේ පෙන්වීමේ මේ ආයතන දෙක මාරු කරගන්න. ආයතන දෙක. අර ඉබ්බා කබලෙහි කටුවේහි අවයව බහගත්තා වගේ තමන්ගෙන් ඔබට යන්න එපා මනස ගෙනියන්න එපා. ඒ ඊට අනුව හිතන්න ආයේ හිතන්න ඕනේ නැහැ. ඇයි ඇහැ නැද්ද රූප නැද්ද චක්කු විඥාන? ඕවා වෙන වෙනම හම්බෙලත් නැහැ අපිට. ඕවා ඔක්කොම ටිකේ නියෝජනය වෙලා හම්බෙලා තියෙන රූප විතරයි. මේ ඒකෙ මිදෙන්න කියලා ගිහිල්ලා නෙමේ එකින් එක එකින් එක දැනුම ඇති වෙලා තියෙන්නේ. අද අපිට ඇහැගෙන තියෙන දැනුම ඇහැගෙන තියෙන දැනුම ඇහැ නෙමෙයි ඇහැ ගැන තියෙන දැනුම කියන්නේ මත්තේ ඇහැ හදාගන්න තියෙන කොටස. නැත්තම් ඇහැ අපි දන්නේ ඇහැ කවදාවත් දැකලා නැති දෙයක් ගැන දැනුම තියෙන්න බෑ. මේ ඔක්කොම මනෝමය සිද්ධි තියෙන්නේ. දැන් මේ කතා කරපු ටික තේරෙනවද? තේරෙනවද? ආ එහෙනම් තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. කීය හරි වෙනකම් මං ඉන්නම්. එතකොට මොකද අද ආය ධර්ම දේශනාව නැහැ. කියන ප්‍රශ්න අහන්නේ. මේ අර කියපු කාරණාව තේරුණාද? දැනට අපිට පේන්නේ ඇහැට රූප චක්කු විඥාණයෙන් විඤ්ඤාය වෙන මට්ටම තමයි අපි ඉන්නේ. මෙහෙම පේන දෙයට අපි බලන්න ගත්තොත් අපි දැනගන්න මට්ටමට එනකොට හඳුනන මට්ටමට එනකොට ඇහැ රූප චක්කු විඥානයේ අහු නොවන විදිහට හඳුන ගන්න බැලුවොත් දැනගන්න ගත්තොත් ඊගාවට ඒ විදිහටයි අපිට පේන්න ගන්න. එතකොට ඒ මට්ටමටයි අපි සැප දුක් විඳින්නේ. එතකොට අද මේ තිබුණු මට්ටම තියනවද නැද්ද කියලා තර්ක කරන්න ඕනේ. තර්ක කරන්න වෙන්නේ. කියන එක ගැන කියන්නේ. මෙහෙම කියන්න අයිතියකුත් නැහැ. ඇහත් රූපය චක්කු විඥානයක්ම පහළ වෙනවා පහළ වෙන තැනක අපිට පේන්න ගන්නවා එහෙ තියෙනවා නෙමේ හිතටයි පේන්නේ කියලා අපිට පේන්න ගනි කියලා කියන්නත් අයිතියක් නැහැ. ඇයි ඒ? ඇයි එහෙම අයිතියක් නැත්තේ? අපිට කෙලෙස් නැති තැන කෙලෙස් උපදව ගන්න ඕනේ නැහැ. ඇහෙන් බැලුවත් හම්බ වෙන්නේ හිතට පේනවා කියන තැනක නම් හිතෙන් හිතුවත් හම්බෙන්නේ ඔහොම තැනකට නම්. අපි සැප දුක් විඳින්නේ ඔහොම තැනකින් නම්. ආයේ මොකටද ඇහත් රූපයක් ඇඳගන්නේ ඔබට? එහෙම එකක් නැහැ. එහෙම සිද්ධියක් නැහැ. කියන්නේ අද දවසේදී රූපය ගැන අපිට බලන්න වෙලා තියෙන්නේ රූපය කියන තැනකින් කෙලෙස් අපිට යෙදිලා තියෙන නිසායි. යම් දවසක ප්‍රකට වුණොත් අපිට රූපය කියලා හම්බ වෙන තැනක මේ නාම ධර්ම ටිකක් පහළ වෙන්නේ චිත්තචෛසික ධර්මයි උපදින්නේ කියන තැන ජීවිතයේ වුණොත් රූපය කියන එකක් මෙනෙහි කරන්න ඕනෙවත් නැහැ. හැමදාම මේ රූපයම බැලි රූපේ විදර්ශනාවත් කළ යුතුයි කියන තැනකට එන්නේ. රූපය ගැන මෙහෙම හරි තියෙන දේ පේනවා නෙමෙයි පේන දේ තියෙනවා නෙමෙයි කියන මේ ටිකේ බලන්න ඕනේ මෙහි රූපය කියන මුලාව අතහැරනකම් විතරයි. ඒ මුලාව අතහැරුණාම මේ හිතමයි ප්‍රකට අපිට. හිතින් හිතුවත් ඇහින් බැලුවත් මනසමයි කියන තැනක ජීවත් වෙන කෙනාට විදර්ශනා කවදාවත් හම්බ නොවන රූපයක් ගැන ආය බලන්න ඕනේ. ඕනේ. හම්බ නොවන දෙයක් හම්බ වෙච්ච දෙයකට කෙලෙසිය දෙන්නේ. කෙලෙසිය දෙන දෙයක් අයින් කරගන්නනේ බලන්න ඕනේ. එතකොට හම්බ නොවිච්ච දෙයකුත් උපද්ද උපද්ද කෙලෙස් නැති දෙයක් උපද්ද උපද්ද කෙලස් නැති කරන්න හදන්න ඕනේද? මම කියන්නේ කුඹුරක තනකොළයට හිනවා ආයෙත් වල් වපනවා. මේ වල් අනේ මේ වල් පැලවිලාන කියලා ගලවනවා. ආයෙත් අපිම වපුරනවා. ආයෙත් ගලවනවා. ඉතින් ගලවන්න මහන්සි වෙන්න වපුරන්න නැතුව ඉන්න. වල්ලට වපුරන්න නැතුව හිටියනම් ගලවන්න ඕනේ දැයි. ඕනේ. ඒ වගේ රූපය ගැන බලනවා අනේ මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි නැත්නම් මේ විදිහට ඕන හිතනවා. ආයෙත් රූපය ගැන බලනවා ආයෙත් හිතනවා. ඉතින් මෙහෙම හිත රූපය ගැන බලන්නේ නැතුව ඉන්න. ඉන්න හුරු වෙන්න. එතකොට මේ බලන එකෙන් මිදෙනවා ඉබේම. මේක කෙරවලක් නෑ මේ වල් වපුරනවා ආයෙත් වල් ගලවනවා කියන එකේ කෙරවලක් නෑ. කවදද ඉවර වෙන්නේ? ඉවර වෙන දවසක් නෑ. වපුරන්නේ නැතුව හිටියොත් ඒ ගලවන්න ඕනේ ඒ වගේ දැන් රූපය තියෙනවා කියලා අපි මරමුණු කළා. මේක සම්මතයක් කියන්නේ අපි රූපය අරමුණු කළ නිසා රූපය අපිට පෙනෙනවා මිසක. ඕගොල්ලෝ ධාතුව නුවණින් අරමුණු කරන්නකෝ රූපය කියලා අරමුණු නොකරන්නකෝ. රූපය විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනා කරන් රූපය කම්බුනේත් නැහැ. ධාතුව තියෙන තැනක හිතටයි පේන්නේ කියලා ඕගොල්ලෝ අරමුණු කෙරුවොත් දැන් රූපය විදර්ශනා කරන්න ඕනේද? ඕනේ නැහැ. නමුත් රූපය තියෙනවා කියලා බැලුවොත් ඕගොල්ලෝ ඔගොල්ලෝ රූප පෙවුණා. ඒක විදර්ශනා කරන්න බෑ. ඉතින් tamamම හිතෝ හිතෝ ආපහු ගලවන ගලවනවට වඩා ලේසි හිතවන්න නැතු වෙනවා. අපි රූපයක් දිහා බලනවා. රූපයක් දිහා බලද්දී අපි රූපේ අදිනවන රූපයක් හැටියට අපි මේක දැනගන්න පුළුවන් මේක. ඒ විඥානයේ කියන එක ඉස්සරහට යොමු කරගන්න තරමට තමයි මේක. ඒක දැන් අපි මේ රූපය දිහා බලනකොට අපි දැන් තමයි ජීවකරණ සාධනකදී ඒක අර රූපය දිහා බලනකොට අපිට ඒක සැබෑව සැබෑ රූපය කියනවා පරමාර්ථ රූපය නෙමෙයි අපිට ලෞකික පේන රූපය ඒ දකින්න රූපේ අපි ඒ දැක්කට පස්සේ අපිට ඒක වළක්වන්න බෑනේ මේ මන්ත්‍රේ ඒක දකින්නේ පේනවනේ ඒක දැක්කට පස්සේ අපි හිතුවොත් මේක මෙහෙමයි කියන මේක සතර මහා බුදුරජාණන් හැදිච්ච දෙයක් වෙන පස්සේ හිතුවොත් ඒක අර දැනට යන මාර්ගයේ ආරම්භයේදී කියන එක. එහෙම තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ එකපාරට අපිට හම්බ වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියන කාරණා ටික නිසායි සම්මාදිට්ඨිය දකින්නවා කියන තැනට එන්න ඕනේ. ඔන්න දැන් කල්යාණ මිත්‍ර ඇසුර මේ ධර්මය ගැන විදර්ශනා කරන හැටි බලන හැටි මේ කල්යාණ මිත්‍ර ඇසුර ඒ කියන්නේ සද්ධර්මයේ දේශනා කරන හෝ නැත්තම් මෙලොව පරලොව යහපත පිණිස මඟ පෙන්වන ගිහි හෝ පැවිදි හෝ අය ඇසුරු කරන්න හම්බ වෙනවා කල්යාණ මිත්‍රතාව. සද්ධර්මය අහන්න හම්බ වෙනවා අපිට. මේ ජරා මරණ දුකෙන් මිදෙන්න ඕනේ. ඒ මිදෙන්නේ මෙන්න මේ විදිහට තිබ්බොත් දැන් අහගන්න හම්බ වුණා. සද්ධර්ම දැන් යෝනිසෝ මනසිකාරය අහගත්ත විදිහට ටික ටික ඕගොල්ලෝ දැන් හිතන්න ඕනේ. තාම ඕගොල්ලන්ට මේ ඇත්ත පේන්නේ නැත්. හම්බ වෙන්නේ තාම ඇහැට රූප පේනවා කියන තැනින්. පේන දෙයට හිතන්න. මං කිව්වා පේන දෙයට හිතුවොත් තාම කොච්චර පේන දේ ඇතුලේ හිතුවත් ඒක පිරිසිදු නෑ කියලා මං කිව්වා. ඒ හින්දා තාම මේකට කියන්නේ සම්මාදිට්ඨි කියලා. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියලා හම්බ වෙන්නේ මොකද්ද? ඇහැට පේන දෙයට රූපේ කියලා පේන්නේ මෙහෙම පෙවුනට තියෙන්නේ මෙහෙම දෙයක් නේ. මෙහෙම ඇත්තක් නේ හොඳට කඩලා කඩලා මෙව කරලා මේ තමන් මේ අහගත දේ ඇත්තයි කියලා ඔප්පු කරගන්න තමන්ම හේතු දක්වනවා. බාහිර කියලා සද්දයක් ඇහුණාට ඇහෙන්නේ මෙහාටනේ එතන තියෙන ධාතුවනේ කියලා බලනවා. මේ විදිහට යෝනිසෝ මනසිකාරය. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ සීලයක පිළිටලා චිත්ත භාවනාවකුත් කරනවා. හිත සමාධිත් කරනවා. හිත සමාධි කර කර නුවණින් මෙනෙහි කරනවා. කලින් කලට කල්යාණ මිත්‍ර ඇසුර ඇසුරු කරමින් ධර්මයක් අහනවා. දැන් මේ කාරණා හතර තමයි මෙයාගේ පැවැත්ම. කල්යාණ මිත්‍ර ඇසුර තියෙනවා ධර්මයක් අහනවා. යෝනිසෝ මනසිකාර්ය අහගත්ත විදිහට ටික ටික හිතනවා. සීලයක පිටලා හිතත් වඩනවා. දැන් ඔන්න කාරණා හතර මේ හතර තියෙන කෙනාට කියන සෝතාපට්ටි අංග කියලා. තාම සෝතාපන්න නැහැ. මෙහෙම කාලයක් යනකොට කල්යාණ මිත්‍ර ඇතුළේ තියෙන සද්ධර්මය අහන්න හම්බ වෙනවා එයත් නුවණෙන් හිතනවා වීරියත් කරනවා මේ හොඳට ඒ ටික තියෙන්න ඕනේ මේ සීලයක පිටල කොහොම හරි හිත වැඩුවට හරියන්නේ නැහැ අර කාරණා තුනත් එකතු වෙන්න ඕනේ දැන් මෙයා අර්ථයක් ලොකෝට දෙන්නේ ගිරව කියනවා වගේ දැන් හිතන්නේ පේන්නේ පේන දේ තියෙනවමයි කියන තැනින් ටික ටික හිතනවා දැන් අහලා තියෙනවා මේ පේන දේ බැලුවොත් වැරදි බල ඕක නෙමෙයි ඇත්ත. මෙහෙම තියෙන තැනක අපිටයි පේන්නේ මෙන්න මේක ඇත්ත කියලා අහගෙන තියනවා දැන් අපි. නමුත් පේන්නේ අහගත්ත දේ ඇත්තද කියලා ඔප්පු කරලා බලන්න තමන් උත්සාහවත් වෙනවා. අහගත්ත විදිහට ටික ටික හිතනවා. ආයෙත් සීලයක පිටලා හිත වඩනවා. ආයෙත් හිතනවා. ආයෙත් කලින් කලට බණ අහනවා සත්පුරුෂ ඇසුර ඇසුරු කරනවා ඒ තැන් වලට ගිහලා ආයෙත් මේ ගැන කතා කරනවා ඔහොම ඔහොම ඔහොම කාලයක් යනකොට අපිට මිරුඟ දිහා බලනකොට තියෙන්නේ මිරිඟ පේන්නේ ජලය නේද කියලා හිතන්න ඕනේ නැහනේ. සැකයක් නැතුව ඒ විදිහටම පෙනෙන මට්ටමට එනවා මේ අරමුණ. ආය පේනවා කියලා කියන්නේ ඒ මට්ටම. එතකොට ඒකෙදි විමසන්න ඕනේ නැහැ, හිතන්න ඕනේ නැහැ. තියෙන්නේ ධාතුව පේන්නේ හිතට නේද කියලා එහෙම හිතන්න ඕනේ නැහැ. ලෝකෝත්තර මාර්ගයේ ස්වභාවිත මෙහෙම බැලුවාම පේනවා. යාට. එතකොට සිහි කෙරුවහම කිසිම සැකයක් හැබැයි සිහි කරන සිහිය නුවණ තියන අරමුණේදී හිත දැබ්බුවහම සැකයක් නැතුවම පේනවා ආශ්‍රව බලවත් නිසා ඒක අමතක වෙලා ආපහු වෙනම තරමුණු ගන්න ආයෙත් සිහි කෙරුවහම මේක වෙන සැකයක් ওই මට්ටමට එන්න ඊට පස්සේ මෙහි තියනවා තියනවා කියන ගතිය ටික ටික ටික ටික ටික ටික අඩුවෙන් අඩුවෙන් මේ පේන මට්ටම මෙහෙට තියෙන හේතු ටික මැකිලා මෙහෙමමයි කියන එක එළඹෙති. එල්ලඹප සිටිනවා. දැන් අර ටික දැක්කට ඉස්සෙල්ලා ඇත්තම දකිනවා. එළඹ සිටින්නේ හැම අරමුණකම අමතක වෙනවා. දැන් දිට්ඨි සම්පන්න පුද්ගලයා සම්මා දිට්ඨිය තියෙනවා. එළඹ සිටින්නේ විතක අතහැරෙනවා. ලෝකේ අරමුණු ගන්නවා ලෝකේ විදියට. ආයෙත් බලනවා. ඔහොම ඔහොම ඔහොම යනකොට එළඹ සිටින මට්ටමම මේ හැම අරමුණකම ඒ නිසා මෙහෙටයි පේන්නේ කියන එක එළඹ සිටින මට්ටමට ආවොත් අන්න එතකොට කියනවා න ආගාමි. නැවත එයා මේකට එන්නේ මේ රූපය ඇත්ත වෙලා එන්නේ එයාට එයාගේ මනස තුලින්ම දැකලා ශක්තියක් තියෙනවා දැම්මම ලෝකයා වගේ රූප හොයාගෙන මෙහෙන ගතිය නැති වෙලා මට. කියන්නේ එයාටමයි ශක්තිය තියෙන්නේ. එයාමයි දන්නේ. ඉස්සෙල්ලා රූපයක් තියෙනවා කියලා පෙන්වන දේ අනුව දිවවන දැන් දුවන්නේ නැහැ කියලා. මොකද අපිට තේරෙන්නේ නැහැ පෙනෙන මිරිඟුව පෙනෙනකොට ජලය කියලා ඒ තියෙන ජලයේ වතුර බොන්න දුවන සතත් මේ පේන දේ ගන්න අත දාන අපිත් කිසිම වෙනසක් නැහැ. එච්චරට රළුයි. අපිට තේරුම් නැති වුණාට අද මේ අල්ලන එක මේ වැරදි කියලා. ඒ සතා අර විදියට පේන අරමුණේ දුවන හින්දා මේ මට්ටමේ මිදුනේ නැත්තේ. මේ පේන දේ ඇත්ත කියලා මෙහෙම අත දාන හින්දා අපි මේ මට්ටමේ මිදෙන්නේ නැත්තේ. ඉතින් මේ මට්ටම මෙහෙම අතදාන මට්ටම ගෙවා ගන්න තමයි කල්යාණ මිත්‍රතු සද්ධර්ම ශ්‍රවණී යෝනිසෝමනසිකර ධර්මාංගන ප්‍රතිපද. ওই ටික ගෙවෙනකොට ගෙවෙනකොට වෙනව මොකද්ද? මෙහි නිසා මෙහෙට තමයි පේන්නේ කියලා. නමුත් එළඹ සිටින්නේ.